කමාමි කමිතබ්බං සුඛී හෝතු නිබ්බාන පච්චයෝ හෝතු සුඛී හෝතු නිබ්බාන පච්චයෝ හෝතු සුඛී හෝතු නිබ්බාන පච්චයෝ හෝතු හොඳයි ගෞරවනීය ස්වාමින්වහන්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ નિසරණණේ පවත්වන 151 වෙනි භාවනා වැඩසටහනේ පළවෙනි ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ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 හොඳයි ඉතින් අද අපිට මේ ලිඛිත ප්‍රශ්න ටිකක් ලැබිලා තියෙන බව පේනවා. ඉතින් මම ආරාධනා කරනවා මුලින්ම ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙසට. පෙරවන් සරණයි ස්වාමින් වහන්සේගෙන් අවසරයි. අනිත් ස්වාමින් වහන්සේලාගෙනුත් අවසරයි. යෝගීන් සහ යෝගිනීන්ලාගෙන් අවසරයි. අද ලිඛිත ප්‍රශ්න 8ක් ලැබිලා තියෙනවා. හොඳයි. මේ පළවෙනි දිනයේ මේ සැරේ මේ වැඩමුළුව සඳහා වැඩිපුර ඉන්නේ පළමු වෙන සැරේ සහභාගී වෙන යෝගීන් සහ යෝගිනීන් වැඩි හරියක්. හොඳයි. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්ස මා පසුගිය දිනක ඔබ වහන්සේගෙන් උපදෙස් ලබාගෙන හොඳින් භාවනා කළෙමි. ගෙදර ගිය පසු ඒ අයුරින් භාවනා කළ නොහැක. දැන් මම සිත නිදහස්ව ශරීරයට යොමු කළාම සිත ටිකක් බරගතියක් වගේ දැනෙනවා. නමුත් ශරීරයේ කොයි කොටසේවත් සිත තබන්නට හැදුවාම එහි එල්බ ගන්නා බවක් දැනෙන්නේ නැහැ. මුලදීමෙන් ශරීරයේ කොටස් පැහැදිලිව හඳුනා ගන්න බෑ. නමුත් ඒ අසවල් තැන කියා හැඟීම් මාත්‍රයක් තියෙනවා. ගෙදර ගිය මුලදී නම් කිසිම සිතුවිල්ලක්වත් නැහැ. මම බලාගෙන සිටියා දැන් සිතුවිලි එනවා ඒවා ගියාට පස්සේ මෙනෙහි කරනවා වගේ දැනෙනවා. ඒ අතර එක වේලාවකට හිස කොටස ඇට මිදුලි කඩාගෙන උඩට ඇදලා දාන්න හදනවා වගේ දැනෙනවා. උදේ භාවනා වාර දෙකේදීම කවදාවත් නොදැනුණ කකුල්වල වේදනාවක් දැනුණා. දැන් නම් නැහැ. ස්වාමින් වහන්ස මා මෙනෙහි කරන ආකාරයේ වැරැද්දක් තිබේද? ඔබ වහන්සේට දීර්ඝායු වේවා. කාගෙද කියලා දැනගන්න පුළුවන්ද මේ ප්‍රශ්නේ? නෑ නේද? පොඩ්ඩක් එන්නකෝ ඉස්සරහට මේ දරුවන් සමි. මට පොඩ්ඩක් කියන්න මේ කියන්නේ කොහොමද දැන් භාවනාවට යොමු වෙන්නේ කියලා මේ කෙලින්ම يعني මුකුත් ආනාපාන සතිය හරි මේ පිම්බීම හැකලීම හරි මුකුත් මූල කර්මාස්ථානයක් ඇසුරු කරන්නේ නැතුව කෙලින්ම හිත දිහා බලන්න දන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ අර පහුගිය දවස්වල අර හිත අහකට ගියා කියලා කිව්වේ අර දැලක් දැමා වගේ ඇඟ වැහුණා කිව්වේ. ඒ මම. එතකොට විශාල සැහැල්ලුවක් තිබුණා. දැන් පොඩ්ඩක් බර ගතියක් වගේ දැනෙනවා. ඔව් මේ විස්තර කරපු විදිහට මට පොඩ්ඩක් ඒ දැලක් වගේ එකක් එන විදිහ මට පොඩ්ඩක් නැවත මතක් කරලා දෙන්න. ස්වාමීන් වහන්සේ තැන්නම් ආවේ නැහැ. ඔව්. ඒ ආවේ මේ හිත දිහා ඇඟ දිහා බලාගෙන ඉන්නකොට ඔව්. එක මොහොතකදී එකවරම මේ මා සම්පූර්ණයෙන් වැහිලා ගියා. ඔව්. මේ එතකොට මේ එකපාරට නිකන් අර ඇඟේ තිබුණ බර නැතුව සැහැල්ලු සැහැල්ලු ගතියක් දැනන නිකන් මං මෙනෙහි නොකරනවා වගේ දැනෙනවා. හොඳයි. කලින් කියන්නේ ආනාපාන සතියද වැඩුවේ? හ්ම් ස්වාමිනාස් මං අර හිත එක තැන තියාගෙන ඉඳලානේ කළේ. ආනාපානක දැනෙන්නේ නැතුව. ඔව්. ඒ කියන්නේ මට පොඩ්ඩක් එහෙම මතක නෑ පොඩ්ඩක් මතක් කරලා දෙන්න මේ කොයි විදිහද මුල ඉඳන් කරපු විදිහ කියලා. ස්වාමීන් වහන්සේ මම අර ආනාපානේ අහුවෙන්නේ නැති හින්දා බලෙන් ඇල්ලුවනේ. ලොකු ස්වාමීන් වහන්සේ කිව්වනේ එහෙම කරන්න එපා. ඉන්න කියලා. එතකොට හිත තැම්පත් වුණා. හොඳයි. ඒ කියන්නේ කයට අවධානය යොමු කරගෙන හිටියා. එහෙමයි. හොඳයි. ඊට පස්සේ මොකද උනේ? ඉන්නකොට ඊට පස්සේ මේ මොකුත්ම දැනෙන්නේ නැතිකොට ඇඟට හිත එදුවාම ඇඟේ තද ගති මේ ඒවා එක එක ඒවා දැනෙන්න ගත්තා. හොඳයි. ඒවා කොච්චර කල් විතර බැලුවද? මාසයක් දෙකක් වගේ මාසයක් දෙකක්. ඒ කියන්නේ භවනා කරන්න ආරම්භ දැන් සම්පූර්ණයෙන් කොච්චර කල් විතර වෙනවද? අවුරුදු 5ක් 6ක් විතර වෙනවා. විතර වෙනවා. ඒ කියන්නේ පටන් ගන්නෙද්දි පටන් ගන්නත්තේ ආනාපාන සතිය වගේ භවනාවකින්ද? එහෙමයි මේ මේ හිත මේ ස්වාමීන් ලොකු ස්වාමීන් වහන්සේගෙන් දැනගත්තට පස්සේ හිත එක තැන තියාගෙන භවනා කළා. හොඳයි. කියන්නේ ආනාපාන සතියෙන් පටන් ගත්තා ඊළඟට ආනාපාන සතියෙන් හිත එකඟ බවක් ඇති වුණාට පස්සේ කයට හිත යදුවා එහෙමද කරේ? එහෙමයි. එහෙමයි. හොඳයි. ඊට පස්සේ කයේ කයේ තියෙන විවිධාකාර දේවල් නිරීක්ෂණය කළා. එහෙමයි. හොඳයි. පවගේ සතියක එහෙම බලා ඉන්නකොට මේ අර හිත අදගතියට හිත අරමු දැම්මහම ඒක මෙනෙහි කරන්නේ නැතුව ගියා. හා. ඒ කියන්නේ <clears throat> තදගතියට හිත දැම්මා. දැම්මට ඒ කියන්නේ අහුවෙන්නේ නැහැ. මොකක්වත් එහෙම. එකවරම හිත අහකට පැනනා වගේ මේ අරමුණෙන් බලන එක ඕ බලන එක නැවැත්තුවා. හොඳයි. ඊට පස්සේ මේ මේ සිතවිලි ආවට ඒවට ඒව කතා කරන්න පළවෙනි වචනේ දිම ඒක නවත්තලා දානවා. හොඳයි. ඒ කියන්නේ දැනට එතකොට දැන් අපි තුමු ඉස්සෙල්ලා මේක ඇත්ත කතා කරලා බැලුවොත් දැන් කයට හිත දානවා කයට හිත දැම්මහම මොනahari කයේ යම් දේවල් දැනුණා ඒවා දැන් ටික ටික ටික දැන් ඒ දැනිච්ච දේවල් නොදැනී යන තත්වයක් නැත්තම් දුර වෙලා යන තත්වයක් තමයි තේරෙන්නේ. එහෙමයි. හොඳයි. ඊට පස්සේ නිකන් වේදනාවන් හරමේ මොකක්වත් ආවෙත් නැද්ද? මුලදී ආවේම නැහැ. මේ දැන් දැන් අලුතෙන් භාවනා කරන්න පටන් ගත්තට පස්සේ මේ වාරයේදී පොඩ්ඩක් දැනුණා. ඒ තුදේ වාර දෙක විතරයි. ඒක මේ මට හිතුණා හිත දැන් වෙනසක් වෙලාද මම මෙනෙහි කරනවා දැන් හොඳයි. දැන් අර විදිහට මුලින් ආනාපාන සතියෙන් මේ පොඩ්ඩක් ගිහිල්ලා කයට හිත දාගෙන ඉන්නකොට අපිට වැටෙනවානේ යම් යම් තද ගති බුරුල් ගති ඔය වගේ ධාතු ලක්ෂණ වැටෙනවානේ. ඒ ඒවා දැන් බලබලා ඉඳලා ඒවා ක්‍රමානුකූලව අඩු වෙලා ගියාට පස්සේ නිකන් Tamanට දැන් තේරෙනවා නම් කියන්නේ අරමුණු වලට ලොකුවට දැන් බහින්නේ නැහැ කියලා. දැන් ආයි වේදනාවක් ආවට ඒකට නොදා ඉන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ දැන් දැන් එන්න පුළුවන්. නමුත් අර දැන් අපි එක අරමුණක් හරහා ගිහිල්ලා ඒ අරමුණේ ගෙවන් වීම හරහා අරමුණ ක්‍රමානුකූලව අඩු වීගෙන යාම, ෂය වීගෙන යාම හරහා අපේ හිත එනවා එක්තරා මට්ටමකට. ඊට පස්සේ එක්තරා සියුම් මට්ටමකට එනවා. ඊට පස්සේ ආයෙත් වෙන අරමුණු මතුවෙද්දී අපි එතෙන්ට දැම්මොත් අපි අර නැවතත් ආයි මුලින්නම් ඒ චක්‍රය පටන් ගත්තා වගේ වෙනවා. දැන් එතකොට දැන් සාමාන්‍යයෙන් හිත දිහාම බලන්න පටන් ගන්න තියෙනවා වගේ තේරෙනවා දැන්. එහෙමද කරනවා? මට දැනෙනවා මේ හිත හිත තනි වෙලා ඇඟත් පැත්තක තනි වෙලා හා ඒ කියන්නේ ඇඟ තුල හිත ඉන්නා වගේද තේරෙන්නේ? මේ ඇඟ බලාගෙන හිටියට ඇලීමක් නැතුව. හොඳයි. එතකොට හිත දිහා බැලුවාම හිතේ හුඟක් නිස්කලංක බවක්ද තියෙන්නේ නැත්නම් සිතුවිලි තාම හොඳ එනවා එනවා යනවා එනවා යනවා වගේ ස්වභාවයද තියෙන්නේ මොන වගේ තත්ත්වයක්ද හිතේ තියෙන්නේ? ඔව්. ඔව්. මොකද්ද උනා සුජිත්? කියනවා. මුලදී තද නිස්කලංක බවක් තිබුණා. දැන් පොඩ්ඩක් ඒක වෙනස් වෙලා වගේ මං හිතන්නේ මං අර වෙනසක් ගෙදර ගිහිල්ලා ඇතුණා නිසාද කියලා. හොඳයි කමන්නේ. දැනටත් ඒ කියන්නේ අර විදිහට ඕන්නම් ආනාපාන සතියෙන් චුට්ටක් යන්න. හැබැයි නොගියත් කමක් නැහැ. කෙලින්ම පොඩ්ඩක් ඒත් කමක් නැහැ. ආනාපාන සතියෙම පොඩ්ඩක් හිතේ එකඟ බවක් හදාගෙන කයට යොදන්න. කයට යොදලා පුරුදු ක්‍රමයටම යන්න. එතකොට ස්වාමීන් වහන්සේ කයට යදුවාම ඉස්සර වගේ කය අල්ලන්නේ නැහැ. එක්කම නැහැ. ඒක නිකම් චුට්ටක් බලන්න. ඉස්සෙල්ලා කයේ <clears throat> කියන්නේ දැනෙන දේවල් තියෙනවා නම් පොඩ්ඩක් පොඩි වෙලාවක් ඒකත් එක්ක ඉඳලා දැන් ඒක ඒ ඒ දැනීම ක්‍රමානුකූලව අඩු වෙලා යනවනේ. අඩු වෙලා ඔව් දැනෙන ගතිය අඩු වෙලා යනවා. දැන් අපි තුන් පොඩ්ඩක් දැනෙනවා. ඒ ගතියත් අවධානය යොමු කිරීම හරහා ඔන්න දැනී මේ නොදැනීගෙන යනවා. ඡය වීගෙන යනවා. ඒ ඒ ඡය වීගෙන යනවත් එක්ක යන්නේ නිකන් හිස් ස්වභාවයකට වගේ නැත්නම් අරමුණක් නැති ස්වභාවයකට වගේ නම් ඒ අරමුණක් නැති ස්වභාවයේ හිත පවත්වන්න බලන්න. හොඳයි. ඒ ක්‍රමේමයි ආයි හිතට දැම්මත් හිත දිහා බලන්න පටන් ගන්නවා. ඒ පටන් ගත්තත් ඔන්න අපිටම එක සිතුවිල්ලක් එනවා. ඒකත් යනවා. ඔන්න එක සිතුවිල්ලක් එනවා. ඒකත් යනවා. ඒක ගියාට පස්සේ දැන් ඔය සිතුවිලි කීපයක් ඇවිල්ලා ගියාට පස්සේ ආයි ඔන්න අහු වෙනවනේ සිතුවිලි නැති ස්වභාවයක්. ඒ ඒ ස්වභාවය පවත්වන්න. ඒ එහෙම පවත්වනකොට අපි තුන් කයේ වේදනාවන් හරිය මේ දැනෙනවා කියලා. එතකොට ආය දාන්න යන්න අවශ්‍ය නැහැ. තද ගතියක් ඒත් අවශ්‍ය නැහැ. දැන් මෙතෙන්ට අපි ගියාට පස්සේ දැන් තාම මෙතන පුරුදු වෙනවනේ. මේ සිතුවිලි නැති එහෙම නැත්තම් <clears throat> අරමුණකින් තොරව හිත පවත්වන්න නැත්තම් සතිය පවත්වන්න දැන් මේ පුරුදු වෙන අවස්ථාව. එතෙන්දී දැන් පුරුදු වෙන වෙලාවේදී අපිට පුළුවන් නම් මේවා තිබුණත් ගණන් ගන්න නැතුව ඒවා හිතට අරමුණක් වශයෙන් දෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් හොඳයි. ගණන් ගන්න නැතුව මම බලන් ගන්න නැතුව අර දැන් දැනට අහුණා නම් ඒ කියන්නේ Tamanට තේරුණා නම් දැන් මේ ධාතු ලක්ෂණ හරහා ගියා ඒක ඡය වීමක් එක්ක මොන හරි ධාතුන්ගේ මතුවෙච්ච ලක්ෂණයක් ක්‍රමානුකූලව දුර වෙලා ගියා දුර වීමත් එක්ක ඔන්න හිස් ස්වභාවයකට නිතන් අරමුණක් නැති සතියකටපත් වුණා. ඒ ඒපත් වුණා නම් ඒක පවත්වන්න දැන්. එහෙම පවත්වලා නැද්ද තාම? නෑ මං නැවතත් ඇඟට යොදලා බැලුවා මේ. නෑ එහෙම එපා. එහෙම එපා. එහෙම යන්න අවශ්‍ය නැහැ. දැන් අපි එකක් කරහා වේදනාවක් කරහා වෙන්න පුළුවන් ධාතු ලක්ෂණයක් කරහා වෙන්න පුළුවන් ඒකෙන් ක්‍රමානුකූලව ගෙවීම ගෙවිලා ගෙවිලා ගෙවිලා ගිහිල්ලා ඒකේ අපිට අර සමනය වීමක් අහු වුණා නම් ඒ සමනය වීම දැන් අපි ටිකක් බහුලීකృత කරන්න ඕනේ ඒක ටිකක් පවත්වන්න ඕනේ ඒ ඒ ඒ එතන තියෙනවා ටිකක් වර්ධනය කරන්න තැනක් එතන තියෙනවා වටිනා තැනක් ඒ නිසා ඒ తත්වයේ ටිකක් දැන් හිත පවත්වන්න දැන් තාම ඒ කියන්නේ එතෙන්ට යන්න තරම් සුදුසුකමක් නැත්තම් අරමුණු තව තව එනවා ඉතින්. ඒ කියන්නේ දැන් මේ අවසන් වෙච්ච එකම තාම අවසන් නැහැ. තව මොනවා මොනවා හරි මතුවෙනවා. එතකොට මේකට බාදයි. ඉතින් ඕන්නම් තව ටිකක් මේකම කරන්න. මේකම කළා නැවතත් ඒ ෂය වෙන පැත්ත, වැය වෙන පැත්තම බලන්න. බය වෙලා බලලා බලලා බලලා යනකොට අන්න නැවත මේ අරමුණු ටිකක් අර අර අර තත්ත්වනිය ඔරොත්තු දෙන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ ඒ ස්වභාවය ටිකක් කල් පවතින ගතියක් හිටියි. ඒ කල් පවත්වා ගන්න උත්සාහවත් වෙන්න. ඒ කියන්නේ දැන් ඊළඟ සිතට දැම්ම කියලා හිතන්න. දැන් සිතෙත් පොඩ්ඩක් මොනවා මොන හරි අරමුණු ටිකක් තිබුණා. ඒක ඔන්න දුර වෙලා ගියා. ඔන්න නිකන් හම්බුණා නිකන් සාමකාමී බවක්. එහෙමයි. අරමුණක් නැහැ. අන්නේ සාමකාමී බව පවත්වන්න. ඊළඟට ටික තාමත් සිතුවිලි එනවනම් ඒ කියන්නේ තාම මදි ඒකට යන්න පදම මදි. කමන්න ඒක නැවතත් ඕනයි වැය වෙන පැත්තම බලන්න. බලන්න ඕන නම් බලන්න නිකන් දුර වෙලා යන පැත්ත. දුර වෙලා යන පැත්ත බලනවා ආයතෙන්ට යනවා. දුර වෙලා පැත්ත බලනවා ආයතෙන්ට යනවා. ගිහිලා අර தත්ත්වය බහුලීකృత කරන්න. හොඳයි. හදිසියකින්වත් ඒ දැන්ගේ තද ගතිය ඇවිල්ලා දුර වෙලා යන ගතිය දැනුණට ඒක දිහා නිකමටවත් බලන්න එපා. නෑ අතන අතන පවත්වන්න පුළුවන් නම් පවත්වන්න. හොඳයි. ඔව්. ඒ කියන්නේ මේ අවස්ථාවේදී විවිධාකාර අරමුණු තියෙනවා. වේදනාවන් දැනෙන්න පුළුවන්. කයේ ධාතු ලක්ෂණ වශයෙන් තදවීම බුරුල් වීම ගති දැනෙන්න පුළුවන් ඕනනම් සිතුවිලි එන්නත් පුළුවන්. ඒත් අපිට මේ හිස්තැනේ අවධානය පවත්වන්න පුළුවන් නම් ඒ විදිහට පවත්වන්න. ඔව්. ඒ කියන්නේ නැවත අරමුණු හිතට හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. අරමුණු කොච්චර තිබුණත් අපිට පුළුවන් නම් අරමුණ ඇසුරු නොකර හිත පවත්වන්න ඒ විදිහට යන්න. හොඳයි. ටික ටික මේ මේක වර්ධනය වෙන්න වර්ධනය වෙන්න Tamanට තේරෙනවා මෙතන කොහොමද පවත්වන්නේ කියලා. දැන් මෙතන මේ අභ්‍යාසයක් තමයි දැන් හම්බෙලා තියෙන්නේ. ඒ අභ්‍යාසයේ යෙදෙන්න ඕනේ. ඒක ටිකක් කල් පවත්වන්න ඕනේ. මෙතකොට මේක බහුලීකృత කරන්න කරන්න කරන්න. මෙතන නිකන් තනක් වශයෙන් Tamanට තේරෙන්න තේරෙන්න අරමුණු ආවට යන්නේ නැහැ දැන්. හිත යන්නෙත් නැහැ. හිත මෙතන ඉන්නවා. ඒ වගේ ගතියක් එනකම් මේක ටිකක් කරන්න ඕනේ. හොඳයි. සක්මනේදිත් වැඩිය දැන් කියන්නේ මේ මේවට දාන්න යන්නත් එපා. හිතට දෙන්න නිකන් නිදහසේ දැන්. කලින් වගේ බර කළා හිර කළා බලෙන් මේ අරමුණට දාන්න එපා. ඒ වෙනුවට හිතට බොහොම නිදහසේ යන්න දෙන්න. සක්මනේ තමන් යෙදෙනවා. හිත වුමනා නම් එයාට බලන්න දෙනවා මේ දැනෙන දේවල්. එහෙම බලන්නේ නැතුව එයා නිකන් බොහොම මතු පිටින් වගේ යනවනම් ඒ යන්න දෙන්න. දැන් බලෙන් හිර කළා බල කළා අර ඉස්සෙල්ලා වගේ දැන් අපි ඉස්සර නම් පාදයක් පොළවේ වදිනකොට ඒකේ විස්තර පුළුවන් තරම් බලන්න උත්සාහ කරනවනේ යොදවනවනේ එහෙම යොදවන්න එපා දැන් හොඳයි හොඳයි හොඳයි හොඳයි. දෙවැනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ ප්‍රශ්න කීපයක්ම තියෙනවා. හොඳයි. පර්යංක භාවනාව වඩන අවස්ථාවේදී උදයවරුවේ 9යි 15 දක්වා හිතේ විසිරීම ඊටමත් අඩු මට්ටමේ තිබුණ අතර ස්ථාවර බවක් දැනුනි. නමුත් 10යි කාලා 11යි කාලා අතර කාලයේදී හිත සතිය තුල පවත්වා ගැනීමට ඊටමත් දුෂ්කර විය. මම හැම විටම හිත පිට යන වෙලාවට නාසිකාග්‍රය වෙත කැඳවාගෙන ආවත් හිත යලි යලිත් මාගේ පාලනයෙන් තොරව ඉබාගාතේ යන බවක් තේරුණි. හරියට වතුරේ ඔබාගෙන ඉන්න රබර් බෝලයක් අතින් ගිලුහුනොත් උඩට එනවා මෙන්ය. මාහට නිදිමතක්ද නොවිය. ප්‍රශ්නය මෙවැනි අවස්ථාවක මා කුමන පියවරක් ගත යුතුද දෙවැනි ප්‍රශ්නය ඇත්තටම එක පාටම ඉතින් එක පියවරක් කියලා කියන්න බෑ සමහර විට බඩගිනි හින්දාත් දන්නෙත් නැහැ දැන් මේ 10 අමාරු තරනකොට ටිකක් බඩගිනිත් හැදෙලා නේද සමහරට ඒකත් වෙන්න පුළුවන් කොහොම හරි උත්සාහය හොඳයි කොහොම හරි දැන් හිත පිට යනවා නැවතත් ගේනවා පිට යනවා නැවතත් ගේනවා ටිකක් ඉතින් මුල් කාලේ ඔහොම ටිකක් මේ වෙහෙසක් තියෙනවා. ඒ කියන්නේ අරමුණේ හිත ඉන්නේ නැහැ. හින්දා පොඩ්ඩක් අරමුණට ගන්න මේ අපි වෑයාමයක් දරන්න ඕනේ. හැබැයි උත්සාහය කරගෙන ගිහිල්ලා තියෙනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්න ටිකක්. ඔව්. දෙවැනි ප්‍රශ්නේ දීර්ඝ වේලාවක් හුලං රැල්ල දෙස බලාගෙන නිරීක්ෂණය කිරීමේදී ඒකාකාරී ස්වභාවයක් හිතට දැනේ. මෙයින් මිදීමට කුමක් කළ යුතුද? නෑ ඒකට මිදෙන්න එපා. මේ ඒකාකාරී බව තමයි මේ අපි පවත්න්නේ. يعني දැන් අපිට හුරු වෙලා තියෙන්නේ පුළුවන් තරම් විවිධාකාර අරමුණු වල ඉන්න. දැන් අපේ හිත සාමාන්‍යයෙන් කැමති මේ ඒකාකාර අරමුණක ඉන්න නෙමෙයි. අපි පුළුවන් තරම් ගෙවල් වලදී කරන්නේ ඔන්න රූපවාහිනී බලනවා, ප්‍රවෘත්ති පත්‍ර බලනවා, නැත්නම් අසල්වාසීන් එක කතා බහ කරනවා, යාළුවන්ට මේ දුරකථන පණිවිඩ දෙනවා. ඉතින් කෙලවරක් නැතුව අපි මේ අරමුණු අපේ හිතට දෙන එක තමයි කරන්නේ. ඉතින් මේ අරමුණු පුළුවන් තරම් දීලා දීලා දීලා දැන් මේ හිත පුළුවන් තරම් මේ අරමුණු අරමුණු වලින්ම බැටකාලා තියෙනවා. අරමුණු තියෙනවා කියන්නේම හිතට හරි වෙහෙසක්. ඒ ඒ අරමුණු වලින් පුළුවන් තරම් හිත මුදවා ගන්නා ක්‍රමයක් තමයි දැන් අපි මේ ක්‍රමානුකූලව භාවනාවකින් පුරුදු කරන්නේ. ඉතින් මේ ඒකාකාරී බව එනවා කියන එක ඒ කියන්නේ දැන් Tamanට පොඩ්ඩක් කියන්නේ ඒකාතකින් බලුවහම ක්‍රමයේ අහුවෙලා වගේ දෙයක්. Taman තේරුම් ගන්න මේ ඒකාකාරී බව දැනෙනවා නම් අර හිතේ තිබිච්ච අරමුණු ඇසුරු කරන ගතිය අප්‍රමාණ අරමුණු ඔස්සේ දුවන ගතිය වෙනුවට ඔන්න දැන් අරමුණු අඩු වෙලා දැන් හිතේ එකඟ බවක් ඇති වෙලා තියෙනවා. අරමුණු අඩු වෙච්ච නිසා තමයි දැන් Tamanට මේ ඒකාකාරී බවක් දැනෙලා තියෙන්නේ. එහෙනම් Taman තේරුම් ගන්න මේ ඒකාකාරී බව දැනීමම භාවනාවේ දියුණුවක්. ඒකට අනුග්‍රහ කරන්න. මේකෙදි කම්මැලි වෙන්න එපා. ටිකක් හිතට සමාලාවට මේ දවසක් මුල් දවසේ දෙකේ පොඩ්ඩක් නිින්ද යන ගතියක් ඒවි. ඒ ගැන බය වෙන්න එපා. ඒක පස්සේ යනකොට හැරිලා හැරිලා යනවා. ඒ හින්දා ඒකාකාරී බවක් ආව නම් ඒක පවත්වන්න මේක මේ ඒකාකාරී බව නැති කරන්න කියලා අලුතෙන් එක්කෝ දැන් කරගෙන ගිය අරමුණ එහෙම නැත්නම් කරගෙන ගිය මූල කර්මස්ථානේ මාරු කළා. වෙන එකකට ගියොත් ඒකත් වැරදි. ඒක මේ ඒකාකාරී බව දැනෙනකොට හයියෙන් හුස්ම ගන්න ගියොත් ඒකත් වැරදි. ඊළඟට මෙනෙහි කිරීම ක්‍රමානුකූලව අඩු වෙලා තිබිලා මේ ඒකාකාරී කියලා දැන් ආයුර්තෙන් මෙනෙහි කිරීම පටන් ගත්තොත් ඒකත් වැරදි. දැන් මේ ඒකාකාරී බවට යනවා කියන්නෙම හිතේ එකඟ බවක් ඇති වෙගෙන එනවා. ඒ නිසා ඒකට අනුග්‍රහ කරන්න පොඩ්ඩක් ඉවසගෙන යන්න මේ මොකද වැඩේ හොඳට වෙනවා. හොඳයි. ඒකෙම තව කොටසක්. පරයන්ක සක්මන් භාවනා කරන අවස්ථාවල බාහිරයෙන් නැසෙන ශබ්ද ගන්ධ පිළිබඳව ක්‍රියාකල යුත්තේ කෙසේද? ඒ පිළිබඳ ගැටීමක් ඇලීමක් සිදු නොවන පරිදි. ඔව්. ඉතින් අපිට ඕක වළක්වන්න බෑ. ඉතින් සාමාන්‍යයෙන් අපි අපි දැන් ඉඳගෙන කරන භාවනාවේදී අපි ඉතින් දැන් උත්සාහවත් වෙනවා එක්කෝ පිම්බීම හැකිලිම අවධානය යොමු කරන්න. එහෙම නැත්නම් ආනාපාන සතියට අවධානය යොමු කරන්න. නැත්නම් කයේම හිත පවත්වන්න උත්සාහවත් වෙනවා. එහෙම උත්සාහවත් වෙද්දී ඉතින් අපි හිතමු බාහිර සද්දයක් ඇහෙනවා. බාහිර සද්දයක් ඇහුණාම ඔන්න ඉතින් ටක් ගාලා හිත පයින්නවා එතෙන්ට. හැබැයි අපිට පුළුවන් නම් ඒකත් එක්ක ගැටෙන්නේ නැතුව ඉන්න. ඒ කියන්නේ අපි දැන් හිතුවොත් එහෙම මේ මේ ඔන්න දොර වැහුවා සද්දෙන්. එතකොට ඉතින් අපේ හිතේ ද්වේෂයක් ඇති වෙනවනම් ඇයි මේ මෙහෙම දොර වහන්නේ? මේ මේක දැන් භාවනා ශාලාවක් නේද? මේක හැරෙන්න මේ කට්ටියට බෑනේ තාම දොර වහන්න හිමීට කියලා ඔන්න හිතන්න ගත්තොත් අන්න අපිම තව ඒ ගැට් මේ සද්දෙට අමතරව දැන් අපි අලුතෙන් කෙලස් දාගත්ත වෙනවා. ඒ නිසා සද්දේ පමණින් නවතින්න පුළුවන් නම් අන්න එච්චර හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා උත්සාහත් වෙන්න. සද්ද නවත්තන්න බෑ. පුළුවන් තරම් ඉතින් අවම කරගෙන තමයි අපි මේක පවත්වන්න හදන්නේ. නමුත් 100ට 100ක් සද්ද නවත්ින්නෙත් නැහැ. ඊළඟට ගන්ධ සුවඳවල් 100ට 100ක් වළක්වන්නත් බෑ. ඉතින් ඒ නිසා මේ ඒවා ආවහම තේරුම් ගන්න තාම මගේ සතිය මදි. තාම මගේ සතිය මේ සද්දයකට කැඩෙනවා. තාම මගේ සතිය මොනවා හරි ගඳ සුවඳක් ආවම ඒකට කැඩෙනවා. දැන් සක්මන් භාවනාවේදී නම් අපි S2ත් අරගෙන සක්මන් කරන නිසා මොනවා හරි Taman කැමති දෙයක් දැක්කහම නැත්නම් ඒ තරම් තමට හුරු නැති දෙයක් දැක්කහම ඔන්න ඒක ඔස්සේත් හිත යනවා. එතනදිත් කැඩෙනවා. ඉතින් මේ මේ කැඩෙනවා කියන්නේ තාම හිතේ එකඟ බව මදි කියලා හිතා ගන්න. ඒ හින්දා තව දියුණු වෙන්නයි තියෙන්නේ. දැන් ටික ටික හිත දියුණු වෙනකොට දියුණු වෙනකොට ඔන්න අර බාහිර අරමුණු වලින් හිතට කරන්න පුළුවන් හානිය. එහෙම නැත්නම් හිතට කරන්න පුළුවන් බාධාව ටික ටික අඩු වෙනවා. හිත පිට යාවි. නමුත් ලොකු බාධාවකින් තොරව නැවත පැමිණේවි. ඒ එහෙම පැමිණෙනකොට තමන් ඒ තමන්ට මේ අපරාධි මේ මේක යන්න තිබුණා අතෙන්ට ගියානේ නේද කියලා අර තමන් පසුතැවීමක් ඇති කරගත්තොත් ඔන්න අපි අතින් කෙලස් දාලා තියෙන්නේ. ඒ නිසා ඒක බලක්ව ගන්නවා නම් අපි අර හිත පිට ගියා පමණින් හිතට වෙන හානිය අවම කරගන්න පුළුවන්. අපි මේ ඒ වෙච්ච හානියට තවත් හානියක් දාලා කෙලස් වර්ධනයක් කළා, දේශයක් ඇති කරගෙන ඒ හානියට තවත් හානියක් එකතු කිරීමක් කරන්නේ. ඒ නිසා මේ දෙවන හානිය වළක්ව ගන්න. හිත පිට ගියොත් යන්න දෙන්න අරමුණ මොකක් සද්දයකට කැඩිච්ච දැන්. ඒ නැත්තම් මොන හරි දර්ශනයකට කැඩෙනවා. කැඩුටට කමන්නේ තමන් අලුතෙන් දෙයක් කරගන්න නැතුව නැවත අවස්ථාවකට හිත ආවට පස්සේ මුකුත් උනේ නෑ වගේ අරගෙන යන්න. එතකොට ලොකු හානියක් වෙන්නේ නැහැ. ඔව්. ඒකෙම තව කොටසක් පර්යංකය තුලදී හුස්ම තුනී වී ශරීරය නොමැති බවක් හැඟේ. ඒ මට්ටමට ඒමට පෙර යම්කිසි ශක්තියක් උඩු අතට ගමන් කරන බවක් මුලින් දැනුනි. මේ ශරීරයේ සැහැල්ලු බව ටික වේලාවක් පැවති යලිත් මූලික තත්වයටම පත්විය. මේ නිරීක්ෂණ පිළිබඳව ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔව් දැන් සාමාන්‍යයෙන් හිතේ එකඟ බවක් එනකොට හිතේ දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ ටික ටික ටික ටික අරමුණක් ඔස්සේ අපි භවනා කරනකොට ඔන්න පස්සද්ධියක් කියලා දෙයක් ඇති වෙනවා. ඒ කියන්නේ කයේ ඇති වෙනව නියං සැහැල්ලු බවක්. හිතේ ඇති වෙනව සැහැල්ලු බවක්. අන්න ඒකට අනුග්‍රහ කරන්න. ඒකට ඒ කියන්නේ දැන් හුස්ම දැල්ලා දැන් දැනෙන්නේ නැහැ කියලා නැත්තම් ගාත් දුනි වෙලා කියලා ඒක දැන් තේරෙන්නේ නැති හින්දා ඒක මතු කර ගැනීම සඳහා අපි ආයෙත් උන හයියෙන් හුස්මක් අරගෙන ආයෙ හුස්ම රැල්ල අල්ල ගන්න කියලා උත්සාහ කළොත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. වෙන්න තියෙන්නේ මේ සමනය වෙන හුස්මට තව තව සමනය වෙන්නයි දෙන්න තියෙන්නේ. ඒකයි ඔය බුදුරජාන් වහන්සේ නිතර මතක් කරන්නේ පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛති. පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමිති සික්ඛති. දැන් මේ හුස්ම එන්න එන්න සමනය වෙනවා. මේ සමනය වෙන හුස්මට අනුග්‍රහ කරමින් තමන් ආස්වාසේ ප්‍රස්වාසයේ යෙදෙනවා. හුස්ම තව තව සමනය වෙනවා. සමනය වෙන හුස්මට අනුග්‍රහ කරමින් තමන් ප්‍රාස්වාස කරනවා. ඒකට මේකට පුළුවන් තරම් දැන් හිත තැම්පත් දෙදී තැම්පත් වීමට අනුග්‍රහ කරන්න. හැබැයි තමන්ට දැන් හුස්ම රැල්ල අහු නොවන තරම් සියුම්. ඒක ඒ විදිහටයි යන්න ඕනේ. භාවනාව ක්‍රමානුකූලව කියන්නේ එකඟ බවකට හිත එනවා නම් අර මුලින් දැනෙච්ච රළු ගොරෝසු අරමුණ වෙනුවට දැන් ක්‍රමානුකූලව ඒ අරමුණත් තුනී වෙනවා. ඒ තුනී අරමුණත් තුනී අරමුණ සතියට හසු කරගන්නා සිතත් බොහොම තැම්පත් වෙනවා. ඒ හින්දා ඒකට ඉඩ දෙන්න මුකුත් කලබලයක් කරන්න යන්න එපා. මේකේ දැන් අර Tamanට අර දැනෙන්න දැන් එතකොට අර ඒ අරමුණත් එක්ක මේ කාලයක් පවතිනකොට බොහොම සියුම් අරමුණක් එක්ක මේම ටිකක් වෙනකොට අන්න ක්‍රමානුකූලව ඒක නිකන් චිත්ත නියාමයක් වශයෙන් නැත්නම් ධර්මතාවයක් වශයෙන් මෙන්න කය සැහැල් වෙනවා. හිතත් සැහැල් වෙනවා. ඉතින් ඒ සැහැල්ලු බව තමයි ඊළඟට ඔන්න තව සමාධි පැත්තකට යොමු වෙන්නේ. පස්සද්ද කායෝ චිත්තං පස්සද්ද කායෝ සුඛං පරිසංවේදී. ඔන්න සුඛිනෝ චිත්තං මේ සමාධියදී. ওই විදිහට ක්‍රමානුකූලව දැන් ඉස්සරහට ඉස්සරහට යන්න තියෙන්නේ. දැන් මේ ක්‍රමානුකූලව ඔන්න කයේ සැහැල්ලුවක් ඇති වෙනවා. ඊළඟට සිතේ සැහැල්ලුවක් ඇති ඒ සැහැල්ලු බව අන්න සමාධියකට එකඟ බවකට තව මුල පුරනවා. එහෙනම් යන ක්‍රමේ හරි ගිහිල්ලා තියෙනවා හරි මුකුත්ම සැකයක් ඇති කරගන්න එපා. ගිහිල්ලා තියෙනවා මේ හොඳයි. හරි. ඒකම තමයි. සක්මන් භාවනාවේදී සක්මන් කළ යුත්තේ සාමාන්‍ය ජීවිතයේදී කරන ආකාරයෙන්ද නැතහොත් කෙටි පියවර තබමින් ඊටමත් සැලකිලිමත්වද ඊටමත් සෙමින්ද ඒක නම් ඇත්තරම මේ ඒක එක එක්කෙනාගේ ඉන්න මට්ටම අනුව තීරණය වෙනවා. දැන් මම නිකන් දැන් මේකේ මේ හුඟක් අලුත් යෝගිනුත් ඉන්න හින්දා මම පොඩ්ඩක් සක්මන ගැන කියන්නම් කෙටියෙන්. දැන් අපි සක්මන් භාවනාවට පිවිසලා අපි දමු සක්මනට යනවා. ගිහිල්ලා පොඩ්ඩක් සක්මනේ භාවනාවක් ගැන හිතන්නේ නැතුව එහා කෙළවරේ ඉඳන් මෙහා කෙළවරට පොඩ්ඩක් නිකන් සක්මන් කරන්න. නිකන් භාවනාවක් ගැන හිතන්න එපා මේ නිකන් ඇවිදින්න. ඒ ඇවිදිනකොට තමන් තේරුම් ගන්න මේ කොහෙද තියෙන්නේ, පැත්ත කොහොමද, ඊළඟට ගල් බොරළු තියෙනවද, තනකොළ තියෙනවද, නිකන් ඔය සක්මනත් එක්ක පොඩ්ඩක් යාලු යාලු වෙන එකයි කරන්නේ. එහෙම පොඩ්ඩක් විනාඩියක් විනාඩි 5ක් වුණත් කමන්නේ. ඔන්න ටිකක් එහෙට මෙහෙට ඇවිදලා අර එහෙම ඇවිදිනකොට යනකොට ඇවිදගෙන යනකොට තමන්ට අහු වෙනවා යම්කිසි වේගයක්. ඒ කියන්නේ මේ සරල වේගයක් මේ තමන්ට පවත්වන්න පුළුවන්. සාමාන්‍ය තමන් අනිත් කටයුතු කරද්දී එහෙම නැත්නම් වෙන ගමනක් බිමනක් යනකොට අපිට ඒ තරම් වෙහෙසක් නැතුව අපි යන වේගයක් තියෙන්නේ අන්නේ වේගය අපිට මේ තේන අල්ලගන්න පුළුවන් නම් එතකොට ඒ වේගය අපිට මේ සක්මනේදී පවත්වන්න පුළුවන්. ඒ අපිට ඒ තරම්ම වෙහෙසකින් තොරව අපි හුඟාක් වේගෙන් ගියොත් ඒකත් වෙහෙසක්. හුඟාක් හෙමින් ගියොත් ඒකත් වෙහෙසක්. ඒ නිසා අර අපි මුලින් අර විනාඩි 5 දී පොඩ්ඩක් නිකන් සාමාන්‍ය විදිහට භාවනාව ගැන හිතන්නේ නැතුව සක්මනේ එහාට මෙහාට යනවා නම් අපි නිකන් ওই ගෙවල් වලත් නිකන් සමහරවට එහාට මෙහාට යන්නේ. අන්න ඒ වගේම මේ සක්මනේදිත් නිකන් එහාට මෙහාට යනවා පොඩ්ඩක්. එතෙන්දි තමන් නිකන් ලොකු අවධානයක් ගන්න නැතුව විනාඩි 5කට විතර පස්සේ බලන්න දැන් කොහොමද මේ කය යන වේගේ. අන්නේ වේගේ තේරුම් ගන්න මේක තමයි මේ සාමාන්‍යයෙන් කයට තේරෙන. එහෙම නැත්නම් කයට දැනිච්ච පහසු වේගය අන්න ඒක වේගය තමයි. ඊට පස්සේ හිමීට අවධානය යොමු කරන්න තමන්ගේ මේ පාදය ස්පර්ශ වෙන තැනට. ඒ කියන්නේ අපි දුමු වම් පාදය පොළවේ ස්පර්ශ වෙනවා. ඒ පොළවේ ස්පර්ශ වෙනකොට එතෙන්ට අවධානය යොමු කරන්න. ඊළඟට දකුණු පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා. යන්නේ ස්පර්ශ වෙනකොට එතෙන්ට අවධානය යොමු කරන්න. ඉතින් හිත දැන් ආරම්භක යුගයේදී ඉතින් මේක කරන්න අමාරුයි. හිතට নানা ප්‍රකාර අරමුණු වෙනවා. ඉතින් ඒ නිසා අපි උපක්‍රමයක් වශයෙන් කරන්නේ දැන් අපි හිතමු පොළවේ වම් පාදේ නම් වදින්නේ. අන්නේ වදිනකොට ඔන වම කියලා හිතිනුත් කියනවා. අපි සාමාන්‍යයෙන් කියනවා ලේබල් කරනවා කියලා. ඉතින් අපි මේ ලේබල් කරන ඔන්න වැදුනේ වම් පාදේ. එතකොට නිකන් අර කයේ ක්‍රියාවට අපි හිතින් මොකද්ද මේ ස්ථිර කිරීමක් කරා වගේ. කය දැන් කලේ ඔන්න වම් පාදේ ස්පර්ශ කිරීම. නෝ හිතින් ලේබල් එකක් ඇලෙව්වා. නැත්තම් සීල් එකක් ගැහුවා. මේ වම. අන්න ඔන්න දකුණු පාදයේ ස්පර්ශන. අන්න අන්න දකුණ. ආයි වම. අන්න දකුණ. අර ඒ විදිහට මේ මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්න පුළුවන්. හිතේ ඒ තරම් එකඟ බවක් නැත්තම්. කියන්නේ හිත පිට යනවා නම් ඔය මෙනෙහි කිරීම හරහා සෑහෙන හොඳ හිතට මේ අර රොක් කළා ගානට මේතෙන්ට එකතු කළා මේ ඒක රාශී කළා අන්න ගන්න හැකියාවක් තියෙනවා මේ මෙනෙහි කිරීම හරහා. ඒ නිසා මෙනෙහි කිරීම භාවිතා කරන්න. අති අපි හිතමු කෙනෙක් ওই විදිහට මෙනෙහි කරගෙන යනවා. දැන් භක්මනේ ක්‍රමානුකූලව යනකොට ඔන්න අපිට කොනට යනවා. සක්මනේ කෙලවරට යනවා. ඒ කෙලවරට ගියාමත් එකපාරටම හැරෙන්න එපා. මේ මුල් කාලෙදී ওই ප්‍රශ්න තියෙන්නේ. මේ මුල් කාලෙදී එකපාරට හැරෙන්න ගියොත් අර හදාගෙන ගිය සතිය එකඟ බව කැඩෙනවා. ඒ නිසා එකපාරට හැරෙන්නේ නැතුව ඕන්නම් කොනට ගිහිල්ලා නතර වෙන්න. නතර වෙලා ඕන්නම් හිටගෙන ඉන්නවා කියලා මෙනෙහි කරන්න. මෙනෙහි කළා දැන් ආයෙත් ඔන්න සතිය හොඳට පැවැත්තුවා නැත්නම් එකඟ බවක් ඇති කරගත්තා. ඊළඟට ඔන්න කෙටි පියවර වලින් තමන් හැරෙනවා. දැන් මේ පැත්ත බලන් හිටියා දැන් මේ පැත්තට අනිත් පැත්තට හැරෙනවා කෙටි පියවර වලින්. ඒ පියවරක් ගානේ නැවතත් සතිමත් වෙන්න. වම දකුණ කියලා කෙටි පියවර ගානේ සතිමත් වෙන්න. දැන් ආපහු මේ පැත්ත බලාගෙන එක පාට එන්නත් එපා. එතනත් ආයි මේ පැත්ත බලාගෙන හිටගෙන ඉන්නවා කියලා මෙනෙහි කරන්න. මෙනෙහි කළා ඔන්න නැවතත් වම දකුණ කියලා ආපස්සට එන්න. ඉතින් මේ විදිහට අපිට පුළුවන් අර හැරෙනකොට කැඩෙන්නේ නැති විදිහට මේ සතිය අඛණ්ඩව පවත්වන්න. ඉතින් යම් කෙනෙකුට දැන් මේ විදිහට කරගෙන යනකොට ඉතින් හිත පිට යනවා නම් අපි තුමු සද්දයකට ගියා. ගියාට කමක් නැහැ අර මං කලිනුත් මතක් කළා වගේ යම් අවස්ථාවක මේ හිත ආවනම් නැවතත් කියන්නේ දැන් සත්‍යෙට පිට ගියා ඒකත් එක්ක ඔන්න මොනවා මොන හරි ටිකක් පැටලුණා හැබැයි ඔන්න ටික වෙලාවක මතක් වුණා මේ මේ මේ වැරදි තැනයි ඉන්නේ දැන් ඉන්න ඕනේ මේ වම් කකුලේ නැත්තම් දකුණු පාදේ අන්නේ මතක් වුණා නම් සතිය නැවත එළඹ සිටියානම් අන්න එතන ඉඳන් මොකද කය නතර වෙලා නැහැ කය ඇවිදිමින් ඉන්නේ හිත තමයි පිට ගිහිලා තියෙන්නේ ඉතින් කය ඇවිදිමින් ඉන්නකොට දැන් මේ හිත නැවතත් ආවට පස්සේ නැත්නම් සතිය පැමිණියට පස්සේ වර්තමානයට පැමිණියට පස්සේ දැන් මේ අවස්ථාවේ වම් පාදේ නම් පොළවේ ස්පර්ශ වෙලා තියෙන්නේ පතිත වෙලා තියෙන අන්න ආය වම කියලා පටන් ගන්න. දකුණ නම් පොළවේ වැදිලා තින්නේ ආයි දකුණේ කියලා පටන් ගන්න. එතකොට ආයි මේ හිත පිට ගියා කියලා ප්‍රශ්නයක් වෙන්නේ අන්න ආයි වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නය පර්යංක භාවනාවේදී එක් අවස්ථාවක හුස්ම ප්‍රකට වෙන තැන නොදැනී යනවා. එවිට හිත විසිරෙන ගතියක් දැනෙනවා. මේ අවස්ථාවේදී කුමක් කළ යුතුද? දැන් අරමුණ සිවුම් වීම හරහා තමයි ඉතින් ওই ප්‍රශ්නේ එන්නේ. හිත එකඟ වෙනකොට තාම අර හැබැයි කාගෙද කියලා පොඩ්ඩක් මට දැනගන්න පුළුවන්ද ප්‍රශ්නේ? ඔව්. ම්ම් පොඩ්ඩක් මහත වෙනවද මෙතනට? මට පොඩ්ඩක් කියන්නේ කොච්චර කාලයක් විතර භාවනා කරනවද? සාමාන්‍යයෙන් හරි 10ක් 15ක් නෑ මං කියන්නේ කොච්චර කාලයක් තිස්සේ භාවනා කරනවද? ආ එච්චර කාලේ නෑ සෝමස්. එච්චර කාලේ නෑ. මාසයක් විතර? මාසයක් වගේ. හොඳයි. එතකොට දැනට මේ ආනාපාන සතියේ මූල කමටහනක් වශයෙන් තියාගෙන තමයි කරන්නේ. එහෙම සර්. හොඳයි. එතකොට දැන් මාසයක් තිස්සේ ගෙදරත් හැමදාම කරනවද? බණ කරනවද පැයක්වත්? ඒක හැමදාම නම් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. සාමාන්‍ය විනාඩි 15ක් 20ක් වගේ තමයි. කරනවා. ඊට පස්සේ දැන් මෙහෙට ආවට පස්සේ දැන් කරන්න ගියාම හිත ඔන්න මුලින් ආස්වාසය ප්‍රාස්වාසය කියලා අහුවෙනවද? හොඳට තේරෙනවද? තේරෙනවා. එහෙම තේරිලා ටිකක් දුර යනකොට හිතේ මේ ටිකක් දුර යනකොට මොකද වෙන්නේ? මෙතන හුස්ම රැල්ල තුනි වෙලා ඔව් මේ එතන අරමුණ කියන්නේ මේ ඔව් තැනක් නෑ වගේ හැඟීමක් එනවා හොඳයි දැන් හුස්ම රැල්ලත් එක්ක ඇතුළට යනවා එහෙමද නැත්නම් නාසිකාග්‍රේ ප්‍රදේශයේම හිත පවත්වනවද මේ මෙතන මෙතනම එතනම නවත්වනවා පවත්වගෙන යනවා නැතුව ඇතුළට යන්නේ පිටට යන්නේ නැහනේ නෑ හරි එතකොට මෙතනම හිත පවත්වන්න දැන් නතර කරගෙන වගේ ඉන්න හුස්ම රැල්ල නැති වෙයි. කියන්නේ දැන් හොඳට සක්මනක යෙදලා ආවහමත් එකපාරට කියන්නේ සුත්ම මේ අර අවධානය හොඳට යොමු වෙලා නැත්තම් සතිය දියුණු වෙලා තියෙන නිසා හිතත් ටිකක් එකඟ වෙලා නම් තියෙන්නේ හුස්ම රැල්ලත් සෑහෙන සංසිඳලායි තියෙන්නේ. එතකොට ඒ තරම් අහුවෙන්නේ හැබැයි ටික ටික පොඩ්ඩක් මෙතන ඉන්නකොට නැවතත් හුස්ම රැල්ල අහුවෙන්න පුළුවන්. ඒ කියන්නේ නැවතත් දැන් ඒ කියන්නේ කායික වශයෙන් මේ හුස්ම රැල්ල සමනය වුණාට ඒක ග්‍රහණය කරගන්න ඒක තේරුම් ගන්න හිතේ තාම සමනය වීම මදි. නැත්නම් සතිය මදි. ඒ නිසා අපිට තාම මේක තේරෙන්නේ නැහැ. නිසා පොඩ්ඩක් එතන නතර වෙලා ඉන්න නතර වෙලා ඉන්නකොට නැවත මේක මතුවෙන්න පුළුවන්. දැන් මෙහෙම නතර වෙලා ඉන්නකොටද ඔය පිට යන්නේ. එහෙමද වෙන්නේ? එහෙමයි සමහරවිට. පිට ගියාට පස්සේ මේක නිකන් මුළු කරගෙන අපේක සම්පූර්ණයෙන්ම අවුල් වෙනවද ආපහු එන්නේ නැද්ද? ආ එහෙම නෙවෙයි සාංශ. පිට ගිහිල්ලා මට ආව අවබෝධයක් දැන් මම පොඩ්ඩක් ගියා කියලා මම ආයෙ ඊට පස්සේ එතනට අවධානය යොමු කරගන්න. යොමු කරනවා. දැන් පිට ගිහිල්ලා කොච්චර වෙලා වගේ ඉන්නවද? ස්වාමීන් වහන්සේ දැක්ක වගේ. විනාඩියක් දැක්කද? ආයෙක ඉච්චර අරන් ගන්න එපා. ඒ කියන්නේ මේ වෙලාවේදී තාම කියන්නේ හිත වැඩෙනවනේ. ඒ හින්දා විනාඩියක් දෙකක් එළී ඉන්නවා කියන එක සාධාරණයි. ඒ හින්දා පොඩ්ඩක් එළේ හිටපු දෙන් තාම මොකද මෙතන අරමුණේ තාම යාට රසයක් නැහැ. මොකද මෙතන තාම යාට කියන්නේ සිතේ මේ හිතේ හොඳට මේ ආනාපාන සතිය එකඟ වුණා කියන්නේ එයාට තේරුණා දැන් මේ එළියට යනවා කියන එක මහවදයක්. කරදරයක්. එතකොට එයා ගියාත් ආපහු ඉක්මනට වෙනවා. තාම අර ඒ රසය තාම හිතට මදි. තේරිලා. එහෙනම් තව පොඩ්ඩක් විනාඩියයි දෙකයි ඔන්න එළියට ගියේ. ඊට පස්සේ නැවත ඔන්න සතිය පැමිණියානේ. පැමිණියාට පස්සේ ආයේ මෙතන ඉඳන් තියාගෙන යන්න. මෙතන මෙතන තියාගෙන ඉන්න තාම දැනුනේ නැතත් කමක් නැහැ. මෙතන තියන් ඉන්නේ. එතන තියන් ඉන්නේ. එහෙම ඉන්නකොට ආයෙත් ඉතින් කම්මැලි ඔන්න ආයෙ හිතපට යනවා. ආයෙ ගෙනලා තියාගෙන ඉන්න. මෙහෙම පොඩ්ඩක් ඉතින් අර මුලදී අපි මෙහෙවීමක් කරන්න වෙනවා. ඒ කියන්නේ අපි අත දාලා වැඩේ කරන්න වෙනවා. ඊට පස්සේ තමයි ඔන්න තව තව මේ මේකේ පොඩ්ඩක් හරි ඔන්න හුස්ම තේරුණා නම්. ඒ කියන්නේ දැන් තේරුණ අවස්ථාවේදී පවත්වගෙන යන්න. තේරුණ අවස්ථාවේදී බලන්න කොහොමද ඒ කියන්නේ මේක මේ පටන් ගන්නෙ කොහොමද? මැද්ද තේරෙන්නේ කොහොමද? අග තේරෙන්නේ කොහොමද කියලා තව පොඩ්ඩක් දැන් විස්තර ගන්න බලන්න. හිතේ තව ටිකක් සියුම් කරගන්න. ඊළඟ පේවරට යන්න වගේ බලන්න මේ කොහොමද දැන් මේ මට ඉස්සෙල්ලා දැනුනේ නිකන් ආස්වාසයක් ප්‍රස්වාසයක් වශයෙන් විතරයි. මට බැරිද මේකේ මුල කොටසත් තේරුම් ගන්න. මැද කොටසත් තේරුම් ගන්න. අග කොටසත් තේරුම් ගන්න කියලා තව පොඩ්ඩක් තල්ලු කරන්න. තව පොඩ්ඩක් මෙහෙවන්න. මේ සක්මනේදී මොකද වෙන්නේ? සක්මනේ සාමාන්‍ය මේ මහත්තයාගෙම ආ හරි හොඳයි හොඳයි හොඳයි. හරි. එහෙනම් මේ මේ දේ කරන්න මේ මං හිතන කියන්නේ විනාඩියක් දෙකක් පිට හිටියා කියලා එච්චර මේ බය වෙන්න දෙයක් නැහැ මොකද ඒ කියන්නේ හිත සෑහෙන දුරට මෙල්ලලා තියෙනවා හිත මෙතන ටික ටික රසයත් තේරෙන්න ගත්තට පස්සේ සතිය තව තව දියුණු වෙන්න ගන්නකොට ඒ පිට ඉන්න කාල පරතරය අඩු වෙනවා. දැන් එතකොට විනාඩි දෙක නෙමෙයි විනාඩියයි ඉන්නේ. ඊට විනාඩි අපි තුන් තප්පර 30යි ඉන්නේ. තප්පර 10යි ඉන්නේ. නැත්නම් ඊට පස්සේ අන්තිමට ගිය ගමන් තේරෙනවා. අන්න ඒ වගේ සතිය දියුණු වෙනකොට අහු වෙනවා. මේ ඔහොම කරගෙන යන්න. හොඳයි. හොඳයි. දරුවන් සන්න. හරි. ඊළඟ ප්‍රශ්නය භාවනා කරමින් යන විට හුස්ම ඉහළ පහළ වැටීම හොඳින් දැනී සිතිවිලි නැතිව ගොස් සිත සංසුන් වේ. මේ අවස්ථාවේදී තව දුරටත් හුස්ම වැටීම ගැන මෙනෙහි කළ යුතුයද? නැත්නම් ඒ අවස්ථාවේදී ඇතිවන සියුම් ආලෝකය දෙස බලා සිටිය යුතුයද? ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ම්ම් කාගේද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? ඔව්. පොඩ්ඩක් එනවද මෙතන? දැන් භාවනා කරන්න පටන් අරගත්ත ගමන් ඉතින් සිවුම් ආලෝකයක් එනවා කියලා තේරෙනවද නැත්නම් කාලයක් යනකොට නිකන් පැත්තකින් වගේ නිකන් සිවුම් ආලෝකයක් තියෙනවා කියලාද තේරෙන්නේ කාලයක් යනකොට ස්වාමීන් වහන්සේ ගත්තු ගමන් නෙමෙයි පැත්තකින් වගේ නෙයි ඒ කියන්නේ ඇතුළෙන්ම වගේ නිකන් අලුත් ගතියක් තියෙනවා දැන් කොච්චර කල් වෙනවද භාවනා කරන්න පටන් අරන් අවුරුදු 5ක් විතර වෙනවා අවුරුදු 5ක් විතර වෙනවා එතකොට ආනාපාන සතියෙමද දිගටම කළේ ආනාපාන සතියත් කරා මේ සිතුවිලි මෙනෙහි කරන එකත් කරා සම්බන්ධ. හොඳයි. දැන් ආනාපාන සතියෙන් යනකොටද ආලෝකය එන්නේ නැත්නම් සිතුවිලි මෙනෙහි කරනකොටද? සිතුවිලි මෙනෙහි කරනකොට තමයි ගොඩක් වෙලාවට ගොඩක් වෙලාවට එන්නේ. දැන් එතකොට Tamanට දැනෙන්නේ මේ S2 ඉස්සරහා නිකන් ආලෝකයක් නතර වෙලා තියෙනවා වගේද නැත්නම් නිකන් පැත්ත මුළු පලාතම නිකන් ආලෝකත් වෙලා තියෙනවා වගේද? නිකන් ඇතුළට ඇතුළට යන ආලෝකයක් වගේ තියෙනවා සමිනෝස ඒ වෙලාවට හුස්ම දැනෙනවා ඒ වුණාට ලොකුවට මට තේරෙන්නේ නැහැ නට හුස්ම ගන්නවා කියලා දන්නවා හැබැයි මට මෙනෙහි කරන්න හිතුවිල්ලකුත් නැහැ අර නිකන් ආලෝකයක් ඒ කියන්නේ ඇතුලෙන් නිකන් දීප්තියක් එක මට පොඩි අර සතුටකුත් දැනෙනවා ඔහේ ඉන්න එක තමයි සමිනෝස කරන්නේ දැන් ඔය தත්ත්වය අත්දැකලා කොච්චර කල් වෙනවද අවුරුදු නෑ මං අහන්නේ මේ දැන් ආලෝකය ඇතුලේ නිකන් ඉන්නවා වගේ තේරෙන්න අරන් කොච්චර කල් වෙනවද? ස්වාමිනාස මං අවුරුදු 4කට කලින් තමයි කඳුබඩදී භාවනා කරේ. එතකොට දැනෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ අවුරුදු 4 ඇතුළත මට එච්චරම් භාවනා කරන්න බැරි වුණා. ඉඳලි හිටලා සතියකට නැත්නම් දෙකකට පාරක් තමයි කරේ. එහෙම කරපු වෙලාවට හිටපු ගමන් දැනෙනවා හිටපු ගමන් නැහැ. අද භාවනා කරාට ඒ කියන්නේ හොඳට හුස්ම වැටෙනවා දැනෙනවා බලන් ඉන්නවා ඒ උනට එහෙම ආලෝකයක් ආවේ නෑ අද. ඔව්. ඒත් ස්වාමිනාස මට තිබුණු ප්‍රශ්නේ එහෙම ආවම මම ආයි හුස්ම දිහා බලනවද නැත්නම් හිතවිලි නෑ මට ඒ වෙලාවෙ මෙනෙහි කරන්න. හොඳයි. නැත්නම් ආයි ගිහිල්ලා ආලෝක දිහා බලනවාද කියන්නේ. ඒ කියන්නේ දැන් උතන යනකොට අපේ හිත හොඳට සියුම් වෙලා හිතේ එකඟ බවක් ඇති වෙලා සිතුවිලි තොරනම් අපිට ආලෝකය දැනට තේරෙනවා නම් Tamanට අරමුණක් වශයෙන් මෙනෙහි කරන්න එහෙම නැත්නම් අරමුණක් වශයෙන් අරමුණු කරන්න පුළුවන් නම් ආලෝකය අරමුණු කරන්න පුළුවන් නම් එතෙන්දී අරමුණු කරන්න පුළුවන්. දැන් එතකොට හැබැයි දැන් ඇතම් කෙනෙකුට මේ ආලෝකය තාම ස්ථාවර වෙලා නැහැ. ඒ කියන්නේ මුල් මුල් කාලෙදී ආලෝකය නිකන් එනවා පැත්තකින් තියෙනවා හරියටම ඇවිල්ලා නිකන් සමපාත වෙලා Taman ඉස්සරහා නතර වෙලා නැහැ. නමුත් දැන් මෙතෙන්දී හොඳට නිකන් ආලෝක ස්වභාවයක් නිකන් පැතිරලා වගේ තියෙනවා නම් බොහොම මුරුදු නැත්තම් සියුම් ආලෝකයක් ඉස්සරහා නිකන් ඇස්මට්ට මේ වගේ නතරලා වගේ තියෙනවා නම් ඒක දිහාත් බලන් ඉන්නත් පුළුවන් නම් ඊළඟට සිතුවිලිත් නැත්තම් ඒක අරමුණු කරන්න පුළුවන් හැබැයි ඒක අරමුණු කරනවත් එක්කම ඕක ඇතුළට යාවි ගිහිල්ලා ඉතින් ඒක ඇතුළේ ඉන්නවා ඔව් ඒක ඇතුළේ ඉන්නවා වෙලාවට විතරයි ස්වාමීනි ඔව් ඒක ආලෝකය අප් වෙලාවට මම ඇතුළට ගිහින් ඒක ඇතුළේ ඉන්නවා කිසිම දෙයක් නැහැ ලොකු දෙයක් දැනෙන්නේ නැහැ ඉතින් ඔතන ඉතින් ඔය සමත සමාධියක් තියෙන්නේ ඉතින් අපිට මීට කලින් විපස්සනා පැත්තෙන් එහෙම දැන් කඳුබඩත් ගියේ හින්දා මොන හරි කරේ නැද්ද? කඳුබඩදී ස්වාමීන් වහන්සේලා මට දේශනා කරේ සිතුවිලි ගැන මෙනෙහි කරන්න කියලා. එතකොට තමයි මම පළවෙනි පාරට ඒ ආලෝකය අද්ද. ඔව් සිතුවිලි ගැන දැන් මොකද කරන්නේ? දැන් සිතුවිලි එනකොට නිකන් වර්ග කරනවද? නෑ ස්වාමීන් වහන්සේ يعني හිතවිල්ලක් ආවා කියලා දකිනවා. ඒත් එක්ක මේක නැති වෙනවා. හරි. ඊට පස්සේ ආයෙ ටික වෙලාවකින් තව එකක් ආවොත් දකිනවා නැති වෙනවා. එහෙම එහෙම ගිහින් තමයි අර ආලෝකය වගේ එක එන්නේ. ඒ වෙලාවට ස්වාමීන් වහන්සේ මට හිතවිල්ලක් නැහැ. මම ඉතින් අර ඔහේ ඉන්න එක කරන්නේ මට ඒක නිසා ඒක හරිද වැරදිද කියන එක දන්නේ නැහැ. ඔව්. දැන් මීට කලින් එතකොට සිතුවිලි ඔස්සේ ඔහම ගියා. ඊට කලින් කයේ එහෙම මොන හරි වේදනාවක් පැත්තෙන් වෙන්න පුළුවන් නැත්නම් තද ගති බුරුල් ගති ඒ දැනෙන දේවල් හරි වෙන්න පුළුවන් ඒවා මොකක්වත් නිරීක්ෂණය කළා නැද්ද මුලදීම දැනුණා ඒ කියන්නේ කඳුබඩේදී දැනුණා එතකොට ඔය හිතවිලි ගැන මෙනෙහි කර කර යද්දී ඔය ඒ හිතවිලි නැති මට්ටමටදී මට ඇඟ ඇඟ ඒ කියන්නේ අතපයට අවධානයක් නැහැ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අතපය නැහැ. ඒ කියන්නේ හරි සැහැල්ලුයි. ඒ කියන්නේ හෙලවෙන්නවත් නැතුව ඉන්න පුළුවන්. හොඳයි. හැබැයි ඒ වෙලාවට විතරයි. දැන් අද මම කරන්න <laughs> බැලුවට මට ඒක කරගන්න බැරි වුණා සම්මාස. ඔව්. ඒ කියන්නේ ඒ වෙලාවට අතපයවත් හෙලවෙන්නේ නැහැ. කෙලින් ඉන්න පුළුවන්. දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ කය පිළිබඳව හැඟීමක් නැහැ. හිතෙත් සිතුවිලි සෑහෙන්න අඩුයි. සිතුවිලි ඇත්තම නැතර. වෙලාවට නැහැ. හැබැයි හුස්ම දැනෙනවා. හුස්ම දැනෙනවා. දැන් හිත පැත්තෙන්ම යන්නත් පුළුවන්. දැන් සාමාන්‍යයෙන් සක්මන කරද්දි කොහොමද දැනෙන්නේ? සක්මන සාමිනවංශ ඒක දැන් අද උදේ මම වම දකුණ කියලා ගියා. ඊට පස්සේ සමරක් වෙලාවට දැන් මොකද කඳුබඩදී මම පුරුදුනේ ඔසවනවා, තබනවා, ඔසවනවා, තබනවා එහෙමත් කරන්න පුළුවන්. හැබැයි මට ඒ වෙලාවට ඇත්තටම හිතුවිල්ලක් නැහැ. ඒ කියන්නේ අද දැන් මං චුට්ටකට කලින් කරලා ආවා එතකොට හිතුවිලි නැහැ වම දකුණත් කරන්න නැතුව එකපාරට හුස්ම ගන්නවා තියෙන අයින් කරනවා හුස්ම ගන්නවා අයින් කරනවා කකුල් දෙකට ගියා මට තේරුණා හුස්ම ගන්නවා අයින් කරනවා ඉබේ ඇවිදිනවා ඇවිදින ගමන් දැන් මට හුස්මක් දැනෙනවා එතකොට එක කකුලක් ගනිද්දි හුස්ම ගනිනවා අනිත් කකුල තියද්දි හුස්ම පිට කරනවා එහෙම නෑ සක්මන පොඩ්ඩක් වෙනස් කරන්න සක්මනේදී එහෙම හුස්මට අවධානය යොමු කරන්නේ නැතුව සක්මනේදී හිතුවිලි නැත්තම් හැබැයි සක්මනේදී හිතුවිලි නැති ස්වභාවය අත්දකින්න නම් ඒ පැත්තෙම දාන්න පුළුවන් ආයෙ දැන් කයට යන්න අවශ්‍ය නැහැ කෙලිම චිත්තානුපසනාවෙම යන්නත් පුළුවන් දැන් ඒ කියන්නේ දැන් දැන් මේ தত্ত্বය ඒ කියන්නේ සිත දිහා බලන්න අරන් අවුරුදු 5ක් විතර යනවාද? එහෙමද තත්ත්වේ? ඔව් කඳුබොටි ඉඳිද්දි තමයි, ඒ කියන්නේ අවුරුදු 5කට කලින් තමයි හිතේ පටන් ගත්තේ. දැන් දිගටම හිත යන අවධානයෙන් ඉන්නවා. අවධානයෙන් ඉන්නවා. එතකොට සාමාන්‍යයෙන් අපි තුම එදිනදා ජීවිතේ වෙන මොන වෙන මොනමනා හරි වැඩ කටයුතු කරනකොට තේරෙන්නේ හිතට හුඟාක් සිතුවිලි බහුල ගතියක්ද නැත්නම් හිත බොහොම සංසිඳිලා තමන් එක්කම ඉන්නවා වගේ ගතියක්ද තේරෙන්නේ? ගොඩක් වෙලාට වෙනස් වෙනවා ස්වාමීන් වහන්සේ. ඒකට ගොඩක් වෙලාට මම නිකම්ම ඉන්න එක තමයි කරන්නේ. නිකම්ම ඉන්න එක. මම ඔෆිස් එකේ වැඩ කරන වෙලාව නැති වුණාම මම නිකම්ම කියන්නේ කිසි ඔහේ ඉන්නවා කියලා තමයි මට දැනෙන්නේ. තේරෙන්නේ. හොඳයි. එතකොට මේ ඒ නිකම්ම ඉන්නකොට හිතට කියන්නේ නිකන් අපිටම දැන් භාවනා කරද්දී අපිටම පරයන්ක වාඩි වුණා කියලා එතෙන්ද කෙලින්ම හිත දිහා බලන්න පටන් ගන්න නැද්ද? පුළුවන් සමහර. පුළුවන්. එහෙම පුළුවන්. එහෙමනම් එතනින්ම යන්න තියෙන. දැන් ආයි අතෙන්ට දාන්න දෙයක් නැහැ. කෙලින්ම හිත දිහාම බලන්න. හිත දිහා බලද්දී අපි හිතමු දැන් ආලෝකයට හැබැයි දාන්න එපා දැන්. ඒ කියන්නේ ආලෝක අපි ආලෝකයේ අරමුණු නොකර දැන් තේරෙනවනේ දැන් හිත දිහා බලනකොට තේනවා අපි තුමු හිතුවිලි 10ක් තියෙනවා. දැන් මේ 10 එක එකක් ආවා ඔන්න ගියා. තව එකක් ආවා ඔන්න ගියා. තව එකක් ආවා ඔන්න ගියා. ඊළඟට අපි තුමු තුන්වෙනි එක අද හතරවෙනි එක එන්නේ නැතුව නිකන් හිස් තැනක් වගේ තියෙනවා. අන්නේ හිස් තැන අල්ලගන්න. ඒ හිස් තැන අල්ලගන්න දැන් දැන් නිකන් වටේ ආලෝකවත් වෙලා තියේවි ඒ ඇවිල්ලා අර නීවරණ සංසිඳීම හරහා තියෙන ආලෝක ස්වභාවයක්. හැබැයි ඒ ආලෝක ස්වභාවය දැන් අරමුණු කරන්න යන්නත් එපා. දැන් මේ අරමුණක් නොදී ඉන්න දැන්. අරමුණකින් අරමුණකින් තොරව සතිය පවත්වන්න. ආයේ ආනාපාන සතිය දැනේවි. ඒකට දාන්නත් එපා. ඊළඟට කය මොන හරි දැනෙන්න ගත්තොත් ඒකට දාන්නත් එපා. දැන් මෙතන එනම් කෙලින්ම මෙතනින් යන්න පුළුවන්. කෙලින්ම හිතේ හිතුවිලි නැති ස්වභාවය අහුවුන නිසා එතන එතන නිකන් බොහොම සංසිඳීමෙන් ඉන්න. ඒ කියන්නේ ඒ හිතුවිලි වලින් තොරව පවත්වන්න පුළුවන් නම් ඒ ඒ ස්වභාවය දැන් ඒ කියන්නේ පැය භාගයක් විතර එක දිගට ඒ ස්වභාවය පවත්වන්න පුළුවන් ගතියක් තියෙනවද? ස්වාමින්වංශ ඒ කියන්නේ රුවන්වැලිසෑය වගේ ගිහින් භාවනා කරපු වෙලාවේ නම් මම ගොඩක් වෙලා හැම හිටිය අතරම බයක් වගේ හිටියා හරිම සතුටකින් ඒත් ගෙදරදී සමරක් වෙලාවට පුළුවන් එක හරි වෙනස් වෙනවා ස්වාමින්වංශ ඒ කියන්නේ සමරක් වෙලාවට පුළුවන් නැත්නම් සමරක් වෙලාවට හරි පොඩි වෙලාවයි ආයිත් හිතවිල්ලක් හරි කමන්නේ දැන් මෙහෙමයි දැන් ඔතන තේරුම් ගත යුතු පැති කිහිපයක් තියෙනවා දැන් අපි මෙතන සමාධියක් වශයෙන් වර්ධනය කිරීමත් වැදගත්. හැබැයි මේ සමාධිය පුළුවන් තරම් වර්ධනය කළා පැය ගාණක් එක දිගට ඒකේ රැඳීමම නෙමෙයි දියුණුව වෙන්නේ. දැන් අපේ කෙලස් ටික අයින් වෙන නම් මේ සමාධියත් ප්‍රගුණ වෙන්න ඕනේ. ඊළඟට මේ සමාධිය ඊළඟට මේ අපේ gedara වගේ කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් ලොකුවට දැන් අපි හිතන්න මෙහෙම ආනාපාන සතියෙන් හොඳට හිත එකඟ කළා එකඟ කළා එකඟ කළා ඊළඟට අපි මේ සමාධියට දැම්මොත් ගැඹුර වැඩි ගිහිලා තියෙනවා. එතකොට සිතුවිලි එන්නෙම නැහැ. ඊටස්සේ මොකද මේ හරහා අපි සමාධි පැත්ත ශක්තිමත් කරලා අතෙන්ට දාන්නේ. එහෙම නැතුව කෙලින්ම දැන් හිත දිහා බලන්න. වෙන මොකක්වත් අරමුණක් ඇසුරු කරන්න එපා. නිකම්ම හිත දිහා බලන බොහොම සැහැල්ලුවෙන්. කියන්නේ හිත හිර කළා එන්න නොදී ඉන්න එන්නත් එපා. يعني දැන් අපිට පුළුවන්නේ මේ දැන් ආපු ගමන් ටක් ගාලා පන්නලා දානවා. නැත්තම් එන්න නොදී නිකන් තද කරලා තියන් ඉන්නවා. එහෙම පුළුවන් එහෙම කරන්න එපා දැන්. ඉතින් බොහොම සැහැල්ලුවෙන් ඕන දෙයක් දැන් අර තමන් දැන් හැදිලා තියෙනවනේ දැන් එකඟ බවක් හිතේ. දැන් ඔය ඔය හැදිලා තියෙන ප්‍රමාණය තවදුරටත් විපස්සනාවට යන්න හොඳටම ඇති. දැන් අපි හුඟක් මේ සමාධිය වුණත් අපි තුමු දැන් පැයක් ඉන්නවා. ඊළඟ දවසේ ඔන්න පැය දෙකක් ඉන්නවා. ඊළඟට තව පැය තුනක් ඉන්නවා. ඒ කියන්නේ වැඩි. සමාධිය බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ විපස්සනාවට භාවිතා කරන්න පුළුවන් උපකරණයක් වශයෙන්. නැත්තම් ආයුධයක් වශයෙන්. හැබැයි සමාධිය අපි ඕන්ට වඩා භජනය කරන්න ගියොත් සමාධියට ලොකු කැමැත්තක් ඇති වුණොත් එතනත් අහුවෙන එකයි වෙන්නේ. අහලා තියෙන මේ විපස්සනා උපක්ලේශ කියලා. ඒ විපස්සනා උපක්‍රේෂයක් බවට පත් වෙනවා. අපි හුඟා සමාධියම ප්‍රමුඛ කරගෙන සමාධියම එල්ල කරගෙන ගියොත් උපක්ලේශයක් බවට පත් වෙනවා. එහෙනම් එහෙම යන්න එපා. ඒ වෙනුවට පොඩ්ඩක් සමාධියේ ඉන්න වරදක් නැහැ. හැබැයි දැන් බලන්න සමාධියේ ඉන්නේ කලින් තරම් ආයාසයකින් තොරවද කියලා. ආපු වෙලාවට සමහරවිට මහන්සියක් නැතුව ඉන්නේ. මහන්සියක් නැතුව ඉන්නේ. අන්න හරි. දැන් ඒ වගේ මේ මහන්සියක් නැතුව ඉන්න ගතිය දැන් තේරලා තියෙනවනේ. ඒ ඒ ගතිය දැන් මුලින්ම ගන්න. ඒ කියන්නේ දැන් අපි තුමු දැන් සක්මනේ යනවා. සක්මනේ යනකොටත් ආයේ ආස්වාසයට දාන්නත් එපා. අරමුණ මේ පාදේ වදින දේවල් වලට දාන්නත් එපා. පුළුවන් නම් අර තත්ත්ව ගන්න දැන්. සිතුවිලි يعني අරමුණකින් තොරවම හිත පවත්වා ගන්න. අරමුණක් නොදී නිකන් හිත හිත තියන්න. එච්චරයි. බොහොම සරලයි. අරමුණක් නොදී හිත නිකන් ඔය හිස්ස තියෙනවා. මේ සක්මනේ යන්නේ. ඕන තරම් මේවල් දැනෙනවා. දැනෙන එකට දාන්න එපා. ඊළඟට ඉඳගෙන ඉඳද්දි නිකන් ඔය හිත දිහා බලන් ඉන්නවා. ඔන්න අරමුණක් ආවා. එයා ගියා. තව එකක් ආවා. එයාත් ගියා. ඔන්න නිකන් ආයි හිස්තනක් අහුණා. ඒ හිස්තනේ බොහොම සරලව ඉන්න. ඔන්න තායි තරමුණක් තව අරමුණක් එනවා. ඉතින් එයාත් ගියා. දැන් එහෙම ඉන්න පුළුවන්. දැන් හැබැයි දැන් මෙතනින් හැබැයි පොඩ්ඩක් පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ දැන් මේ එන්නේ ඒවා කොයි දේත් යනවා. තේරලා තියෙනවද ඒක? තේරලා තියෙනවනේ. කොයි දේ ආවත් යනවා. යනවා. ඊට පස්සේ හිතුවේදී නැහැ. සිතුවිලි නැහැ. දැන් සිතුවිලි නැති වුනහම ඒ ඒ කියන්නේ එතන නෙමෙයි ඇත්තටම සිතුවිලි නැහැ. හැබැයි තේරුම් ගන්න තියෙන මේ හේතුන් නිසා හටගන්න කොයි දේත් ඇති වෙලා නැතිලා යනවා. දැන් කය කය කියන්නේ කයේ තියෙනවා යම් යම් හේතුන් නිසා හටගන්න ධාතු ලක්ෂණ තියෙනවා. ඒකත් බලබලා හිටියොන ගියා. ඊළඟට වේදනාවන් ආවා ඒකත් බලබලා හිටියා ගියා. සිතුවිලි ආවා ඒකත් බලබලා හිටියා ගියා. ඉතින් මේ කොයි දෙයක්වත් නතර වෙලා නැහැ. ආවනම් යනවා. ඒක හොඳට හිතට ධාරණය කරගන්න. ඊළඟට දැන් මේ හිතවිලි යද්දිත් දැන් මේ ආපොසිතවිල්ලක් පොඩ්ඩක් පුළුවන් නම් බොහොම සරලව ඉන්නකොටත් ඒ කියන්නේ මතු පිට ඉන්නකොට මම කියන්නේ ගැඹුරු සමාධියක හිටියොත් සිතුවිලි එන්නෙම නැහැ. ඒ කියන්නේ ඒක තද වැඩිනේ. ඒකට කිට්ටු කරන්න බෑ සිතුවිලි වලට. හැබැයි නිතර නිකන් ඔහේ සැහැල්ලුවෙන් දැන් හිතට නිකන් යන්න දීලා තමයි කරන්න ඕනේ. දැන් අපි නිදාගන්න ඉන්නකොට මුකුත්ම වෙහෙසක් නැතුව බොහොම සරලව එහෙම නැත්නම් හිත නිකන් අර නින්දේ මට්ටම කියන්නේ වීරේ අවම මට්ටමනේ. අන්නේ වගේ තරම් පුළුවන් තරම් සැහැල්ලුවෙන් දැන් හිත පවත් ගන්න ඕනේ. දැන් මේ සමාධි මට්ටමේදී. ඒ ඒ එතෙන්දිත් බලන්න හිතුවිලේ නැත්තම් අපිටම ඒ කියන්නේ සිතුවිලේ නැත්තම් හොඳයි. දැන් ඒ සිතුවිලි ආවොත් දැන් විපස්සනා කරන්න ඕනේ. දැන් මේ අපිටම සිතුවිල්ලක් එනවා. එතකොට බලන්න මේ සිතුවිල්ලාවේ මොන වගේ හේතුවකින්ද? අපි තුමු Tamanට පැවරිච්ච ඉස්සරහා කරන්න තියෙන කාර්යයක් තියෙනවා. ඔන්න මේ කාර්යය අල්ලලා මේ හේතුව අල්ලලා ඔන්න මේක ආවා. ඉතින් තේරුම් ගත්තා. තේරුම් ගත්තා නම් එයාම දුර වෙලා යනවා. ආයි දඟලන්න දෙයක් නැහැ. එයාම දුර වෙලා යනවා. ඊළඟට අපි තුමු බහුවෙච්ච දෙයක් මතක් වුණා. ඉතින් මේ ඒකින් දාපුවා කියලා ඔන්න තේරුම් ගත්තා නම් එයාම යනවා. මේ ඇවිල්ලා නිකන් අර හේතුන් පැත්තෙන් තේරුම් ගන්නවා. ඊළඟට ඕන්නම් පුළුවන් දැන් මේ සිතුවිල්ලක් එනවා. ඒ ආවහම Tamanට තේරෙනවා මේ මොකක් හරි දෙයක් මගේ හිතේ නිකන් කැමැත්තක් තියලා තියෙන මොනාට හරි. ඒ කැමැත්ත පාදක කරගෙන ඔන්න මේ සිතුවිල්ල ඇවිල්ලා. එතකොට මේ තණ්හා පැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ. තණ්හාව තේරුම් ගත්තනම් එතන අහු නොවෙනවා නම් අන්න එයා යනවා. ඊළඟට තමන්ට සමහරලාට තේරි ආ දැන් මොනා හරි හොඳ වැඩක් කළා. අපි තුමු කාට හරි උදව්වක් කළා. ඔන්නේ කරපු උදව්ව මතක් වෙනවා. ඒ උදව්ව මතක් වීම හරහා කෙනෙක් හදනවා. උදව්ව මතක් වීම හරහා එතන මම එක්ව හදනවා. අන්න එතනත් තේරුම් ගන්නවා මේ දිට්ටියෙන් ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ මම එක්ක මම කියන්නේ මමත්වයක් තියෙනකොට දැන් ආ මමනේ අර අර මනුස්සයට මං උදව්වක් කරානේ කියලා මතක් වෙනවා. එතකොට අර මමෙක් හැදෙනවා. දැන් නැත්තම් අපි කාට හරි කාට හරි හිතරි දෙන්න යමක් කියලා තියෙනවා. ඒක ඔන්න මතක් වෙනවා. අපරාධය අර මනුස්සයට මං අර විදිහට කතා කරේ. අන්න ආයෙ එතන මමෙක් හදනවා. දැන් අර සිතුවිලි අඩුව මට්ටමේදී හැබැයි විටින් විට තනින් තන මම හදනවා. ඒ මමය හදද්දි තේරුම් ගන්න. ඒ මමය හදන තැන තේරුම් ගන්න ආ මේ දිට්ටියෙන් ඇවිල්ලා තියෙන්නේ. තේරුම් ගන්න තේරුම් අරගෙන අහු නොවි ඉන්න. ඒතර මමය හදන් හදන්න නැතුව ඉන්න. ඒ කියන්නේ මමය හදන්න ඉඩ නොදී ඉන්න. එතන අහු අහු වෙන්න එපා. ඉතින් ඒ විදිහට තේරුම් ගත්තා නම් අනේ යත් යනවා. ඉතින් ওই විදිහට දැන් හිත දිහා බලාගෙන දැන් විවේකයෙන් යන්න පුළුවන් තරම් ඒ කියන්නේ දැන් හිර කළා බර කළා මොකක්වත් කරන්න යන්න එපා. පුළුවන් තරම් හිත විවේකයෙන්ම තියන්න. කියන්නේ වෙන මොනක්වත් කියන්නේ භවනා කරනවා කියලා වෙන කිසිම මානසිකාරයක් දාන්න එපා හිතට දැන්. කියන්නේ අපිට ඕනනම් දැන් විවිධාකාර භවනා ක්‍රම තියෙනවානේ මරණානුස්සති තියෙනවා, බුද්ධානුස්සති තියෙනවා, ඒවා තියෙනවානේ. ඔක්කොම අනුස්සතිනේ හිත මෙනෙහි කිරීම කරනවානේ. ඒවා මොකක්වත් කරන්න එපා. දැන් නිකන් ඔය නිකන් හිත දිහා බලන්නේ හිතට හිතට යන්න දිදී විපස්සනා කරන්න. හොඳයි. හොඳයි. දරුවන් සම්මයි. හරි. ඊළඟ ප්‍රශ්නය ස්වාමින් වහන්සේ මා භාවනාව සඳහා ආනාපාන සතිය මුල් කොට ගනිමි. භාවනාවේදී හුස්ම නැති වී ගොස් මුළු ඇඟම ඉදිකටු තුඩු වලින් අනින්නාසේ දැනේ. සමහර විට වේවුලීමක්ද ඇතිවේ. එසේම මා ඇස් අරගෙන සිටින විටදී සියුම් දූවිල්ලක් කුඩු වගේ තද සුදු පාට එලි වලින් මිදිය නොහැකිය. සක්මන් භාවනාවේදී මගේ පාදයේ මහපට ඇඟිල්ලේ පුංචි තිතක් වැනි දෙයක් පමණක් දැනේ. මගේ හැම පියවරකම එකසේ දැනෙන අතර පාදයේ ඉතිරි කොටස් දැනීමක් නොමැතිම ගානයි. ස්වාමින් වහන්සේ සක්මන අවසානයේ ඇස් වැසූ පසු තද රතු පාට එළියක් දිස්වේ. එය ටිකෙන් ටික බ්‍රයිට් කියලා කියන බ්‍රයිට් වෙලා ඒ මතද සියුම් කුඩු දිස්වේ. අනුකම්පාවෙන් උපදෙස් පතමි. ම් ඒකත් පොඩ්ඩක් මට දැනගන්න පුළුවන්ද කාගේද කියලා? ඔව්. Niin. හොඳයි තේරුවන් සන්න. දැන් මේ මේ කියන්නේ ඉඳගෙන ඉන්නකොටත් දැන් ආනාපාන සතිය මුල් කරගෙන යන්නේ. ඔව් දැන් ආනාපාන සතිය මුල් කරගෙන යනකොට ඒ කියන්නේ මේ විදිහට නිකන් කුඩු වශයෙන් පේන්න ගන්නවද හතර වටේ මෙහෙමද වෙන්නේ? නෑ සෝමහන්ස ඇස් වහම කුඩු මුකුත් පේන්නේ නැහැ. මොකද්ද මට තේරුන්නේ නැහැ. ඇස් වහලා භාවනා කරනකොට කුඩු ඔව් ඇස් අරගෙනද කරන්නේ? ඇස් ඇරියොත් විතරයි මට කුඩු පේන්නේ. ඔව්. හරි. ඇස් අපි දමු ආනාපාන සතියේ දෙනවා ඇස් වහගෙන. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට හුස්ම නැති වෙනවා. නැති වෙනවා. හහහ. ඊට පස්සේ ඒ කියන්නේ දැන් දැන් අවුරුදු කීයක් විතර භාවනා කරනවද? පහක් විතර? එහෙමයි. පහක් විතර කරනවා. එතකොට දිගටම ආනාපාන සතියෙමම යෙදුනේ. එහෙමයි සම. හොඳයි. එතකොට ම්ම් කියන්නේ මුලදී ආස්වාසය ප්‍රස්වාසය වශයෙන් හොඳට තේරුණා. හොඳයි. ඊට පස්සේ මුලැමැදාගත් බැලුවා. එහෙම. ඊට පස්සේ සංසිඳුණා. එහෙම. <laughs> ඊළඟට දැන් එතකොට කෙලින්ම අවධානය යොමු කරනකොටම සම්පූර්ණයෙන් සංසිඳලාද තියෙන්නේ? එහෙමයි සමහර ලාවට තේරෙනවා කැඩි කැඩි යනවා අගට වෙනකම් පොඩි පොඩි පොඩි පොඩි පොඩි දිගටම දැනෙනවා මට තේරුණේ අන්තිම මොකද කිව්වේ දැන් හුස්ම රැල්ල දිගට මෙහෙම ගොඩාක් දුරට යනවා කැඩි කැඩි කැඩි කැඩි කැඩි හුස්ම රැල්ල කැඩි කැඩි කැඩි කැඩි යනවා. එහෙම. හොඳයි. ඊට පස්සේ දැන් ඒක නැති වෙලා යනවා ඇති වෙනවා එහෙම. හොඳයි. මීට කලින් කයට දැන් හිතේ එකඟ බව දැන් ආනාපාන සතියෙන් ඇති වෙච්ච එකඟ බව කය නිරීක්ෂණය කරන්න එහෙම පාවිච්චි කරලා තියෙනවද? කරාද? ඒක කොච්චර කල් කරාද? දැන්ටත් කරනවා සම්මස් ධාතු කොටස් බලනවා. බලනවාද? ඒ කියන්නේ ආනාපාන සතියෙන් හිත එකඟ වෙනවා. එකඟ වුණාට පස්සේ කයට යොදනවා. කයේ මොනවාද එතකොට දැනෙන්නේ? ආනාපාන සතියෙන් වුණාට පස්සේ වේදනාව වේදනාව දැනෙනවා. ආ වේදනාව කරනවා කියන්නේ වේදනාව දිහා බලනවා. එහෙම සමනස. එතකොට ඒක නැති වෙලා යනවා සම්පූර්ණයෙන් ඔක්කොම මුළු ශරීරෙම වේදනාවල් තියෙනවා. එතකොට මම මෙහෙම අහන්නම්කෝ දැන් වේදනාව දිහා බලනකොට Tamanට දැනෙන්නේ කයේ දනහිසේ වේදනාවක් තියෙනවා. නැත්නම් බඩේ වේදනාවක් තියෙනවා. අතේ වේදනාවක් තියෙනවා. ඒ විදිහට දැනෙන්නේ එහෙමයි සමනස. ඒ කියන්නේ ප්‍රදේශයක් අහු වෙනවා. ඒක තැනක් අහු වෙනවද? එහෙමයි. ඒ කියන්නේ නම් කරන්න පුළුවන්. මෙන්න මේ දැන් දැන් නම් අත මේ දැන් නම් ධනහිස. එහෙම කියලා තේරෙනවද? එහෙමයි සමනස. එහෙම තේරෙනවා. හරි. දැන් දැන් තැනටත් ඒ විදිහට වේදනාව බලනවද? ඔව්. එහෙමයි සමනස. එහෙම බලනවා නම් කියන්නේ එතන දැන් නම අතහැරලා දාන්න. ඒ කියන්නේ නමක් නැතුව නිකාං දැන් හිතේ ආනාපාන සතිය හිත එකඟ කරගන්න. එකඟ කරගත්තට පස්සේ නිකන් දැන් ඒ කියන්නේ එතෙන්දී එන්නේ බොහොම සරල එකඟ වෙච්ච හිතක්නේ. ඒකට අර නම් මොකක්වත් දෙන්න යන්න එපා. දෙන්න යන්න නැතුව නිකන් කයට පොඩ්ඩක් අවධානය යොමු කරද්දී කයේ දැනෙන ධාතු ලක්ෂණයක් නම් එහෙම එතන බලන්න. ඒ ඒ බලද්දිත් තැනක් නෙමෙයි දැන් අවශ්‍ය වෙන්නේ. නිකන් ඒ ලක්ෂණේ විතරයි අවශ්‍ය වෙන්නේ. කියන්නේ හිත පුළුවන් තරම් දැන් තව සැහැල්ලු කරගන්න. තව සරල කරගන්න. සරල කරගෙන මේ ඒ දැනෙන ධාතු ලක්ෂණේ විතරක් නිකන් නිරීක්ෂණය කරන්න. ඊළඟට වේදනාවක් දැනෙනවා. ඒ වේදනාව කොහෙද කියලා හොයන්න ගියොත් ආයි කරදරයි. හිතට බරක්. කොහෙද කියලා හොයන්න යන්න එපා. අපි දුම් කොහෙදෝ තියෙනවා ටිකක් අද මේ කියන්නේ තව අපි දුම් වේදනා 10ක් තියෙනවා. ඒකෙන් එකක් කොහෙදෝ මන්ද අහුවෙනවා හිතට. දැන් අර තැනක් හොයන්න යන්න නැතුව ඒ හිතට දැන් තේරෙනවනේ මෙන්න කොහෙද තියෙනවා කියලා. අන්න එතන නිකන් අරමුණු කරගෙන ඉන්න. අන්න එතන තමයි අපිට වැටහෙන්නේ. එතකොට අපි හිතමු ඇතීම් නැතිම් ස්වභාවයක් වශයෙන්, නිකන් ගෙවිලා යන ස්වභාවයක් වශයෙන් වැටහෙන්නේ. දැන් අපි අර දාපු නම් ටික කියන්නේ අපේ මේ සම්මුති මට්ටම. ඒ සම්මුති මට්ටම වැඩක් නැහැ. එහෙනම් කැලින්ම මේ වේදනා මට්ටම කියන්නේ නිකන් මේ පරමාර්ථ මට්ටමක් කියන්න පුළුවන්. ඍජුව දැනෙන මට්ටම. ඒ ඍජුව දැනෙන මට්ටම නිරීක්ෂණය කරන්නයි තියෙන්නේ. දැන් ඕක කාලයක් කරාට පස්සේද දැන් මේ කුඩු වෙලා යනවා වගේ තේරෙන්නේ. එහෙමයි සනස්. දැන් මම ඕන වෙලාවක නම් දැන් උනත් මට හැමදේම නිකන් කුඩු කුඩු කුඩු කුඩු යනවා. හරි මට දන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට හිතේ මොකද තත්ත්වය? හිත ඒ කියන්නේ දැන් අනිත් වෙලාවල් වලදී අපි මම අහන්නේ භවනා කරන වෙලාවෙදී නෙමෙයි. අනිත් වැඩ කටයුතු කරන වෙලාවෙදී හිත හිතේ හිත විවිධාකාර කතන්දරවල ගිති ගිති ගිති ගිති යන ස්වභාවයක් තියෙනවද? එහෙම නැත්නම් හිත පොඩ්ඩක් ගිහිලා ආයෙත් නැවතත් එනවද? නැත්නම් කයත් එක්කම ඉන්නවද? මොන වගේ තත්ත්වයක්ද හිතේ තියෙන්නේ? ඒ කියන්නේ සිතිවිලි වලට ගියොත් ටක් ගාලා ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. කියන්නේ ගොඩක් ඇතුළට යන්නේ නැතුව. කියන්නේ කතන්දරයක් වශයෙන් ගෙතිලා ගෙති යන්නේ නැතුව ගන්න පුළුවන්ද? පස්සේ නවත්තන්න පුළුවන්. හොඳයි. එතවත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් එහෙම යන ගතියද තියෙන්නේ නැත්නම් ඉන්න ගතියද තියෙන්නේ? සමනස වැඩ කරන අවස්ථාවලදී ඔෆිස් එකේ එහෙම යනවා. ඔව් ඒක හරි. ඒක වෙන්න පුළුවන්. මං අහන්නේ අපිට එහෙම පැවරිච්ච ලොකක් අපේ අවධානය ගන්නෙ නැති අවස්ථාවකදී දැන් අපිට වැඩක් ලොකු දෙයක් පැවරලා තියෙද්දි ඒකට ඉතින් අවධානය යොමු කරන්න වෙනවා. එතන නෙමෙයි. නිකන් එහෙම නැතු නිකන් සැහැල්ලුවෙන් ඉන්න වෙලාවක මොකද හිතේ තත්ත්වය? නෑ සමනස් වැඩි යන්නේ නෑ. එළියට යන්නේ නෑ. යන්නේ නෑ. තමන් එක්කම ඉන්නවද? එහෙම. සක්මනේදී කොහමද ඒ දෙන්නේ? සක්මනේදී නම් සිතිවිලි නෑ සමනස් මම ඇවිදිනකොට මට පය එච්චර දැනෙන්නේ නෑ. හරියට එහෙම කකුල උස්සනකොට මහපට ඇඟිලි චූටි වැලි කටයක් විතර. දැන් එහෙම යන්නත් අවශ්‍ය නෑ. එහෙනම් අර අර කලින් එක්කනට කිව්ව ඇත්තටම තමයි දාන්න තියෙන්නේ. දැන් සිත දැන් චිත්තානුපසනාවෙම යන්න එහෙනම්. ඒ කියන්නේ දැන් මේකෙන් වෙන්න ඕන දේ සෑහෙන්න වෙලා තියෙනවා. තාම වේදනාවන් දුර වෙලා ගියාට පස්සේ ඊළඟ වේදනාව ආරමුණු වෙන්න කලින් මොන හරි නිකන් අර හිස් බවක් එහෙම වැටහිලා නැද්ද? තියෙනවා සුන්වංශ දැන් මම ඉස්සෙල්ලා විස්තර කරන්න හැදී මේ දැන් ආනාපානසති සංසිඳිලා කයේ මේ වේදනාවල් ඔක්කොම නැති වෙනකම්ම බලන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට වේදනාවල් අපි තුමු ඔක්කොම නැතුණා කියලා හඳ 10ක් තිබුණා. 10ම බැලුවා බැලුවා බැලුවා බැලුවා ඔන්න ඔක්කොමලා ගියා. ඊට පස්සේ කොහෙද අරමුණු කරන්නේ? ඊට පස්සේ සමහර ලාවට සිතවිලි එනවා. සිතවිලි එනවා. හරි. දැන් අපි තුමු දැන් වේදනාවල් ටික ඔක්කොම ගියා. තාම සිතවිල්ලක් ආවෙත් නැහැ. එතකොට කොහෙද හිත තින්නේ? එතකොට ඔහේ තියෙනවා. ඔහේ තියෙනවා. අන්නේ ඔහේ තියෙන එක පොඩ්ඩක් වර්ධනය කරන්න දැන්. එහෙමයි. <laughs> දැන් මේ අරමුණක් නැතිත් ඇත්තට දාන්න දැන්. දැන් මේ අරමුණු එක්ක දැන් ගියා. සෑහෙන්න ගියා දැන් අරමුණු එක්කම. දැන් මේකේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැකලා දැකලා දැකලා දැකලා හිතට තේරෙන්න ඕනේ මේ අරමුණක් එක්ක ඉන්න එක මහා කරදරයක්. අරමුණක් එක්ක ඉන්නවා කියන එක වදයක්. අරමුණක් කියන්නේ ක්ලෙස් කෙලස්. දැන් බුදුහාමුදුරු කියනවානේ. ඔය අනුගුත්තර නිකායේ තියෙනවා මේ දුක නිපාත කියන්නේ දෙක දෙකක් ගැන කියන මේ නිපාතේ එනවා සනිමිත්ත වර්ගය කියලා. බුදුරජාන් වහන්සේ කියනවා සනිමිත්තා භික්කවේ uppajjati papaka kusala dhamma no animitta. සනාරම්මනා භික්කවේ uppajjati papaka kusala dhamma no anarammana. මේ මහණෙනි මේ තියෙන තාක් අකුසල් පහළ වෙන්නේ නම් අරමුණක් සහිතවයි. හැබැයි අරමුණක් නැත්තම් කෙලස් නැහැ. නේද? මහණෙනි මේ පහළ වෙන තාක් අරමුණු මේ කෙලස් පහළ වෙන්නේ නිමිත්තක් සහිතව. නිමිති නැත්තම් කෙලස් නැහැ. දැන් මේ යන්නවනේ අන්න එතෙන්ට. එතෙන්ට දාන්න ඕනේ දැන්. දැන් කියන්නේ එතෙන්ට එකපාරට දාන්න බෑ මේක අපිට මේ ඒ කියන්නේ තර්කානුකූලව තේරුණා කියලා එතෙන්ට බලෙන් දාන්න බෑ. ඒක ක්‍රමානුකූලව හිත මේ සංස්කාර ධර්මයන් විශේෂයි. නැවත නැවත මේකේ අනිත්‍ය ස්වභාවය දැකලා. නැවත නැවත මේකේ පෙළෙන ස්වභාවය දැකලා. මේකේ පාලනය කරන්න Tamanට නොහැකි ස්වභාවය තේරිලා තේරෙන්න තේරෙන්න තේරෙන්න තේරෙන්න අන්න හිත අරමුණු කෙරෙහි විරංජනේ වෙනවා. ඒකයි බුදුහාමුදුර කියන්නේ ඔය කායේ කායානුපස්සේ විහෙරතෝ චිත්තං විරජ්ජති විමුච්ඡති අනුපාදාය ආසවෙහි. ඕන දැන් නැත්තම් වේදනාසු වේදනානුපස්සේ විහෙරතෝ චිත්තං විරජ්ජති විමුච්ඡති අනුපාදාය ආසවෙහි. දැන් මේ ඒ தත්ත්වය දැන් ටික ටික වර්ධනය කරන්න. දැන් සෑහෙන කාලයක් තිස්සේ වේදනාව බලලා තිනවා. සෑහෙන කාලයක් තිස්සේ දැන් මේකත් බලලා තිනවා. Tamanට පුළුවන් නම් අර මේකෙත් දාන්න නැතුව අරකෙත් දාන්න නැතුව දැන් අර අර ગેප් එකේ ඉන්න මේ හිස්තැනේ ඉන්න පොඩ්ඩක් දැන් හිත හුරු කරන්න එතෙන්ට. අවදයක් නැතිනම් අර ඇඟේ නිකන් ඉන්දි කටු අනිනවා වගේ පොඩ්ඩක් වෙවුලන්නේ. ඔව්. ඔව්. මුළු ඇඟම වෙවුලලා ඉන්දි කටු අනිනවා වගේ. නෑ දැන් ඒ කියන්නේ අරමුණ වලට නුදා යන්න දැන්. දැන් අරමුණ වලට දානවා කියන්නේ දැන් වෙහසක්. කියන්නේ හිතටම වෙහසක්. ඒ හින්දා දැන් කියන්නේ තවදුරටත් අපි අරමුණු ඔස්සේම හිත යොදවනවා කියන එක දැන් හිතන්න මෙහෙම දෙයක්. දැන් ප්ලේන් එකක් යනවා මේ දැන් ධාවන පතේ තියෙනවානේ. ධාවන පතෙන් උඩට ගන්න කලින් මේ ගුවන් යානය මේ පතය ඇසුරු කරමින් තමයි වේගය පවත්න්නේ. අපි තුමු දැන් මේ වේගයක් යම්කිසි උපරිම වේගයට ආවට පස්සේ ඒක පදවන නියමුව දැනගන්න ඕනේ දැන් උස්සන්න. ඉස්සේ නැත්තම් මොකද වෙන්නේ? දැන් ඔන්න ගැහෙන්න ගන්නවා දැන් මේ වේගය අධිකයි. දැන් වේගෙන් යනවා මේ පොළව තාමත් ඇසුරු කරගෙන යන්නේ. අන්න ඒ වගේ තත්ත්වයක් තියෙන. දැන් හොඳට මේ අරමුණු එක්කම ඇසුරු කරලා ඇසුරු කරලා ඇසුරු කරලා අරමුණේ ස්වභාවය තේරුම් ගත්තට පස්සේ හිත ක්‍රමානුකූලව අරමුණු වලින් අරමුණු වලට අකමැතිනම්. ඒ කියන්නේ නැත්තම් අරමුණ ඇසුරු නොකර ඉන්න පටන් ගන්නවා නම් අන්න එතනට එයාට ඉඩ දෙන්න ඕනේ. දැන් අපි ආයෙ බලෙන් තව දවරටත් මේවා බලවනවා කියන්නේ වෙහසක්. එහෙනම් එතකොට අර වගේ දේවල් කටුවයි ඉන්නයි අනම්මනම් වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම දාන්න එපා. දැන් බලන්න මේ වේදනාව ඕන්නම් කෙලින්ම වේදනාව පොඩ්ඩක් අරමුණු කරන්න. ඔන්න ඒ ටික ගෙවිලා ගියා. වෙන වේදනාවක් දෙන්නේ ආවේ නැත්තම් පොඩ්ඩක් ඉන්න සහනෙන් ඉන්න. බොහොම මේ සැහැල්ලුවෙන් ඉන්න. අපි හිතමු නැත්තම් හිත දිහා බලන්න ගියා. හිතේ හිතේ අරමුණක් ආවා ගියා. අරමුණක් ආවා ගියා. ඔන්න අහුණා හිස්තන. ඒකේ පොඩ්ඩක් පවත්තන්න. ඔච්චරයි. හරිම සරලයි. දැන් කියන්නේ යන්න තියෙන්නේ අරමුණෙන් තොර සතියකට දාන්න තියෙන්නේ. එතෙන්ට දාලා බලන්න මේ පවත්වන්න පුළුවන් නම් විනාඩියක් විතර පවත්වන්න. ඊළඟ පාර ඊළඟ පාරයන්ක බලන්න ඕක විනාඩි 5ක් පවත්වන්න පුළුවන් දෙයක්. ඊළඟ පාර බලන්න විනාඩි 10ක් පවත්වන්න පුළුවන්. ඒක පොඩ්ඩක් ඒ ඒ අරමුණකින් තොරව පවත්වන ස්වභාවය වර්ධනය කරන්න. කළා බලලා මොකක් ආයි කියන්නකෝ. හොඳයි. තරන්සන්. තරන්සන්. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මා මෛත්‍රී භාවනාව පිළිකුල් භාවනාව බුද්ධානුස්සති භාවනාව කරන විට මාගේ මනසට පාට පාට පාවෙන නැතිවන සේයාවන් ලෙස පෙනෙනවා මා ආනාපාන සති භාවනාව එතරම් නොවඩමි වඩන විට සිත සසලයි හුස්ම ගැනීම පිට කිරීම කලත් නොයෙක් සිතුවිලි පහළ වෙනවා. ස්වාමීනි පහදා දෙන්න. ඔව් හැබැයි ඉතින් මේ තුන එකම හිටියත් නම් ඉතින් එහාට යන්න අමාරුයි. පොඩ්ඩක් ඉතින් දැන් මේ තුන මේ මොකද මේ මෛත්‍රී භාවනාව ආරම්භය කළා. දැන් අපි පැයක් තියෙනවායි කියලා අපිට ඉඳගෙන භාවනා කරන්න. ඉතින් අපි මේ තුනේම විනාඩි 45ක් ඉඳලා ඊළඟ පැය කාලෙ නම් ආනාපාන සතිය දාන්නේ කවදාවත් ආනාපාන සතිය පැත්තෙන් දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා මේ මේ තුනේ ඉන්න කාලය අඩු කරන්න අඩු කළා අපි තුමු විනාඩි 10ක් එකක ඉන්නවා. ඉඳලා ඔන්න එකඟ බවක් හදාගෙන ඊළඟට දාන ආනාපාන සතියට. කාගේද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඔව්. දිගටම මේ ද මෑනියෝ මේ මේ තුනමද කර කරම හිටියේ. ඔව්. අවුරුදු කීයක් විතර මේක කරනවද? ඔව්. ඔව්. පහක් විතර. හැමදාම ගෙදෙදිත් කරනවද? හැමදාම කරනවා. එහෙමයි. හැමදාම පහක් විතර කරනවා. එහෙමයි. එතකොට මෛත්‍රී භාවනාව කරන්නේ. කරනවා සර්. මෛත්‍රියෙන් කොච්චර දුර යන්න පුළුවන්ද? මෛත්‍රිය පැයක් විතර තමයි මම කරන්නේ. ඔව් පැයක් විතර කරාට පස්සේ Tamanට දැනෙන්නේ මොන වගේද? දැනෙනවා අර එක එක පාට ඉස්සෙල්ලම කහ පාටට වගේ නෑ ඉස්සෙල්ලා මම මෙහෙම අහනම්කෝ මෛත්‍රී කරන්න පටන් ගන්නෙ කොහමද මම මම දුක් වෙම්මා එහෙම කියලා පටන් ගන්නවා හොඳයි ඊට පස්සේ වටේටම පතුරවනවාද? හොඳයි. ඊට පස්සේ කියන්නේ විවිධ පුජ්‍යලෝ අරමුණු කළා. එහෙම පතුරවලා ඊට පස්සේ මුළු ලෝකෙටම කළා දානවාද? එහෙමද කරන්නේ? හොඳයි. ඊට පස්සේ මුළු ලෝකෙටම කරද්දී හිතට මුකුත් අරමුණක් එන්නේ නැද්ද? ඒ කියන්නේ අරමුණක් කියන්නේ එක එක එක එක කට්ටිය මතක් වෙන්නේ එහෙම නැද්ද? එක එක ඥාතීන් වෙන්න පුළුවන් මං කියන්නේ. කැමැති කැමැති අය මොකක්වත් අරමුණු වශයෙන් මතක් වෙන්නේ නැද්ද? සමහර දාට මතක් වෙනවා. ඔව්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් සම්පූර්ණයෙන්ම හොඳට හිත මෛත්‍රියෙන් පිරීලා තියෙන වෙලාවක නිකං Tamanට තේරෙන්නේ Taman නිකං අර මෛත්‍රී විහිදුවන නිකං හිතන් නිකං බල්බයක් කියලා. මෛත්‍රී විහිදුවන්නේ. දැන් ආලෝකය මේ බල්බෙන් ගත්තොත් මේකෙන් ආලෝකය හැම පැත්තරම දිශාවටම විහිදුවනවනේ. අන්න ඒ වගේ Tamanගේ හිතත් එනවද නිකන් ඕනම පැත්තකට කිසිම සීමාවකින් තොරව කිසිම වැටකොටු මායිම් මොකක්වත් නැතුව හැම පැත්තටම නිකන් මෛත්‍රී විහිදවන්න පුළුවන් තත්ත්වයක් එනවද? එහෙමයි සර්. එහෙම එනවා. හරි. මට හැමතිස්සෙම මතක් වෙන්නේ මෛත්‍රී භාවනාව දැන් වාහන වාහනේ යනකොට වුණත් ඔෆිස් එකේදී වුණත් ඒකමයි එන්නේ. මෛත්‍රී භාවනාව තමයි හුඟක් වෙලාවකට මගේ හිතේ හොඳයි. එහෙනම් ආනාපානට අවශ්‍ය නැහැ. එහෙනම් මේකෙන් යන්න පුළුවන්. ඔය මට්ටමේ එහෙනම් ඉස්සෙල්ලා හැබැයි මෛත්‍රියෙන් ඔය මට්ටමට එන්න ඕනේ. මේ මට්ටමට ඇවිල්ලා. ඒ කියන්නේ කෙලින්ම කියන්නේ පුළුවන් තරම් ඔයද දැන් සත්පුච්චල එක දැන් අඩු කරලා දැන් දැන් Tamanට තේරෙන්නේ මොකද්ද මේ මෛත්‍රිය කියන්නේ කියලා. ඕනනම් පොඩ්ඩක් ඉතින් Tamanට විනාඩි කිහිපයක් මෛත්‍රී කරනවා. කළා ඉවරලා තමන් කැමති කීපෙකට හරි ඔය දැන් යන රටාව අහු වෙලා තේනවනේ. යන්න අපි දුමු අර தත්තට එන්න කලින් ඒ தත්තට මං කියපු උපරිම මට්ටමට එන්න කොච්චර කාලයක් ගත වෙනවද? මෛත්‍රියෙන් විතරක් කරොත්. පැය කාලෙන් එන්න පුළුවන්ද? පැයක් පැයක් නෙමෙයි විනාඩි 10න් 15න් වගේ එන්න පුළුවන්. ආ හොඳයි හොඳයි. එහෙනම් විනාඩි 10න් එතෙන්ට එනවා. දැන් එතෙන්ට එනවා. දැන් එතකොට මුකුත් නැහැ. කියන්නේ සම්පූර්ණයෙන්ම මුළු ලෝකෙම මේවා කළා. අ මෛත්‍රී පතුරුවමින් ඉන්නේ. දැන් ඒ කවදාවත් කයේ නිරීක්ෂණ එහෙම මොකක්වත් කළා නැද්ද? කය දිහා බලලා, කයේ දැනෙන දේවල් වලට හිත දාලා, වේදනාව දිහා බලලා, වේදනාව පොඩ්ඩක් අරමුණු කරලා ඒ මොකක්වත් කළා නැද්ද? කරනවා. කරනවද? ඒ ඒ ගැන මට පොඩ්ඩක් කියන්න. පිළිකුල් භාවනාව වගේද? නෑ නෑ නෑ නෑ. එහෙම නෙමෙයි. නිකං අර එකඟ වෙච්ච දැන් මෛත්‍රියෙන් එකඟ වෙනවනේ දැන් අර විදියට හිත එකඟ වෙනවා කියන්නේ හැබැයි දැන් හැම පැත්තටම සීමාවකින් තොරව පැතිරිච්ච මෛත්‍රී සිතක් තියෙනවා. අන්න ඒ සිතෙන් පුළුවන් ද පුළුවන් ද කය අරමුණු කරන්න? පුළුවන් සර්. පුළුවන්ද? කරලා නැහැ. කරලා නැහැ. පොඩ්ඩක් ඒ මං පැති කීපයක් තියන්න කියන්නම්. පොඩ්ඩක් මේ කරලා බලලා මට කියන්න. අර අර தත්තෙට ඔන්න මෛත්‍රියෙන් යනවා. ගිහිල්ලා ඉවරලා මෛත්‍රියෙන් අයින් වෙලා දැන් දැන් ඔය විදිහට ඔය මට්ටමේ හිත පවතිනවා නම් හිතවිලි එන්නේ නැද්ද හිතට ඒ වෙලාවේදී? නැහැ. එන්නේ නැහැ. හරියටම හරනේ? හොඳයි. එතකොට ඔන්න හිතවිලි එන්නෙත් නෑ. මෛත්‍රියෙන් හොඳට පැතිරලා තියෙනවා. අන්න ඒ හිත ඒ එකඟ බව පාවිච්චි කරන්න කය අරමුණු කරන්න. කය කය දිහා නිකන් බලන්න. කය දිහා බැලුවාම Tamanට තේරෙනවා නම් වේදනාවක්. ඒ වේදනාවට හොඳට යොමු වෙලා බලාගෙන ඉන්න. ඊළඟට අපිටම නැත්තම් මොන හරි තද වෙච්ච තැන් තියෙනවා. ඔන්න එතනින් පටන් ගන්නත් පුළුවන්. මේ තද වෙච්ච තැන් Taman දැන් වාඩිලා ඉන්නකොට දැන් මේ කොට්ටෙට වදිනවා කොටසක්, කයේ කොටසක්. ඊළඟට මේ පාදවලට වදිනවා තව කොටසක්. ඉතින් මේ මේ තැන් තැන් තියෙනවනේ දැන් අත් දෙක මෙහෙම තියන් ඉන්නවනේ මෙතනත් වදින තැනක් තියෙනවා. ඒ වගේ වදින තැන් ටික තියෙනවනේ. ඒ වදින තැන්වල හිත යොදවන්න දැන්. හිත හිතනේ කරකවනවා වගේ. දැන් මෙතෙන්ට ටිකක් වෙලාවක් දානවා. ආයෙත් මෙතෙන්ට හිට වෙලාවක් දානවා. ආයෙ තව තැනකට ටික වෙලාවක් දානවා. මේ වගේ මුළු කය පුරාම හොඳට හිත කරකවන්න. හිත විසිරෙනවා නම් ආයෙත් පොඩ්ඩක් මෛත්‍රියට දාන්න. මෛත්‍රිය දාලා හිත එකඟ කරගන්නවා. ආයෙ මෙතෙන්ට දානවා. දාලා ওই විදිහට මේ කළ බලලා මට කියන්න. අපි ඉස්සෙල්ලා ඕකෙන් කරගමුකෝ. කළා බලලා මට චුට්ටක් කියන්න. ඔව්. චර මෛත්‍රී භාවනා කරත් කේන්ති යනවා. වැරද්දක් කළොත් කවුරු හරි ඒකට තමයි. කේන්ති යනවා. ඒ ඒ ඒක දෙයක් නෑ. ඒක වැරද්දක්. ඒ ඒක ඒ කියන්නේ මේ ඒක මෛත්‍රියේ වැරද්ද. <laughs> ඒ කියන්නේ ඒක ඇවිල්ලා මේ සමත භාවනාවනේ. <laughs> සමත භාවනාවෙන් කෙලස් ටික අඩු කෙලස් ටික නිකන් తాවකාලිකව තල්ලා දාන එක විතරයි කරන්නේ. ඒක මෛත්‍රියට බාධාවක් වෙයිද කියලා මට නෑ. ඒක මෛත්‍රියට බාධාවක් නෙමෙයි. කියන්නේ මෛත්‍රියෙන් කරන්නේ නීවරණ යටපත් කිරීම විතරයි. කෙලස් ටික සම්පූර්ණයෙන් දුරු කිරීමක් කරන්නේ ඒ පැත්ත කරන්නම් අනිවාර්යෙන් විපස්සනාවකට දාන්න ඕනේ. ඉතින් එතෙන්ට තමයි දැන් මේ කරකුවේ. එතෙන් තමයි දැන් මේ මේ මෙතන මෙතන දැන් මේ හදාගත්ත මෛත්‍රී බව සමත පැත්තෙන් හදාගත්ත එකඟ බව දැන් මේ කය නිරීක්ෂණය කරන්න භාවිතා කරන්න යන්න විපස්සනාවට හැරුණා. එතනද පටන් ගන්න ඕනේ. එතන එතන හදලා මේව හරහාම ගියේ නැත්තම් අරක වළක්වන්න බෑ. ඒ කියන්නේ කෙලස් කෙලස් తాවකාලිකව යටපත් කිරීමක් පමණයි සමත භාවනාවෙන් කරන්නේ. ඔව්. ඒ ගැන කේන්ති ගියා කියලා බය වෙන්න එපා. ඔව්. අපි මේකෙන් දාගමු. දැන් මෙව කළා. මෙතනින් හරවගෙන ටිකට යන්න බලන්න මේ කරලා ඉවරලා මට පොඩ්ඩක් ආයි කියන්න. හොඳයි. දරුවන් සන්නයි. ඊළඟ ප්‍රශ්නය මේ මාගේ පළමු වන නේවාසික භාවනා වැඩසටහනයි. ගරු ස්වාමින් වහන්සේ සමත විදර්ශනා භාවනා ගැන පහදා දීමක් කළසේක. මේ කියන්නේ ඉස්සෙල්ලා මේ අද තිබිච්ච CD එකේ අනුග්‍රහිත සූත්‍රය. මට අවශ්‍ය වන්නේ විදර්ශනා භාවනාව වැඩි දියුණු කරගන්නේ කෙසේද කියයි. ඔව් ඉතින් ඒක තමයි ඉතින් අපි කරන්න හදන්නේ. ඉතින් අපි ඔක්කොම එකපාරට කරන්න බෑ. ඉතින් අපි ඉස්සෙල්ලා සතියෙන් දිනු සතිය දිනු කරන්න තමයි පටන් ගන්න තියෙන්නේ. අපි හින්දා ඒ කියන්නේ දැන් ආධුනික කෙනෙක් වෙන්න ඇති මං හිතන්නේ නේද? ආධුනික කෙනෙක්. ආධුනික කෙනෙක්. ඉතින් අපි කියන්නේ එක පාටම විපස්සනා භාවනාවට දාන්න ගියොත් ටිකක් වෙහෙසක් තේනවා. එහෙම ක්‍රමයක් ඔය මහසී සයඩෝ සාවින්හන්සේම පෙන්නලා දීලා තිනවා තනිකරම මෙනෙහි කිරීමකින් යන්න ඕන. ඔව් දාන්න. ඔව් කියන්න. ඔව්. ආ මේ නිවාසිකව අලුත් වුණාට මම ගොඩක් මෙඩිටේෂන් කළා තියෙනවා. ඔව්. අහහ. දැන් ගිය අවුරුද්දේ දිගටම මම මාස 6ක් විතර මේ අර අභිධර්මයේ කළා. YouTube එකෙන් අහලා ගොඩක් ඒ ගැන මෙනෙහි කරා. හිතුවා. හොඳයි. ඊට පස්සේ ඊට ඉස්සෙල්ලා මම ගොඩක් පුරුදුනේ මේ ආනාපාන සති භාවනාව. දැන් ඒක අහලා ඊට පස්සේ මම අර සිතුවිලි ගැන බලන්න පටන් ගත්තා. එතකොට මට තේරුණා සිතුවිලි දැන් මට තරහ ගියනම් මං ඒක හරියට තේරුම් ගන්නවා. එතකොට ඒක එහෙමම නැති වෙලා යනවා. ඒ වගේ හැමතිස්සෙම මම ඒක දිහා බලාගෙන ඉන්නවා දැන්. හොඳයි. අද අර හාමුදුරුවෝ විස්තර කළා මේ ආනා මේ මොකද සමාධියේ හඳුනගත්තට පස්සේ මට දැනගන්න ඕනේ මම ඊට පස්සේ අර ඒ විදිහට පුරුදු වුණාට පස්සේ මට පුළුවන් අර මේ අර හිස්තන හාමුදුරුවෝ විස්තර කරා වගේ ඉන්න. එතකොට මට දැනගන්න ඕනේ ඊට පස්සේ ඉදිරියට කොහමද යන්නේ? ඒක සමත නම් කොහමද විපස්සනා? නෑ නෑ. එහෙම එහෙම කියන්න බෑ. ඒ කියන්නේ දැන් අපිට මේක ඒ කියන්නේ තර්කානුකූලව තේරුම් ගත්ත පමණින් මේක වෙන්නේ නැහැ. ඒ කියන්නේ අභිධර්මයෙන් අපිට තර්කානුකූලව පෙන්වලා දෙන්න පුළුවන් මෙන්න මේ මේ මේ චිත්ත ස්වභාවයන් තියෙන්නේ මේක දාන්න එපා මේක දාන්න එපා මේක එන්නේ මේ හිතුවිල්ල අන්න අතන ඇසුරු කරන්න කියලා තේරුම් කරලා දෙන්න පුළුවන්. නමුත් ඒක භාවනාවක් වශයෙන් දිනු වෙන්නේ නැහැ. භාවනාත් කරා ඊට පස්සේ ගොඩක්. කොච්චර කල් කරාද? සාමාන්‍ය දිගටම නැතුව අවුරුදු 5ක් විතර කාලයක් භාවනා කරනවා දිගටම නැතුව. ඊළඟට ගිය අවුරුද්දේ මම මාස 6ක් විතර එක දිගට කරා. එක දිගට භාවනා කළා. ඒ කලේ කොහොමද? ආ මේ සිතවිලි. සිතවිලි දිහා බල බල හිටියේ. එතකොට දැන් වර්තමානයේදී මොකද්ද කරන්නේ? මම දිගටම ඒක සිතිවිලි තමයි බැලුවේ. ඒකට අද මෙහෙට ආවම මම ආනාපානෙ කරන්න <laughs> හොඳයි. ආනාපානෙ කරන්න ගියාම මොකද ප්‍රශ්නේ? තේරෙන්නේ මොනවාද? තියෙන කරදර මොනවාද? ඒක ටිකක් අමාරු වුණා මුලදී. ඔව්. දැන් හිතුවිලි දිහා බලන්න ගියාම මේ අහුවෙන්නේ නැද්ද හිතුවිලි වලට? නෑ මට තේරෙනවා දැන් මේක මෙහෙනි සයින්නේ කියලා. ඔව්. කියන්නේ මොන නිසා දෙන්නේ? ඒක අපිට සිතුවිල්ලක් ආවා. හේතුවක් අහුවෙනවා. හේතුවක් තේරෙනවා. ඊට පස්සේ හේතුව තේරුණාට පස්සේ සිතුවිල්ල නැති වෙලා යනවද? ඔව් මට පුළුවන් ඒක නැති කරන්නත් පුළුවන් නිකන්. ඉන්න පුළුවන්ද? ඊට පස්සේ තව සිතුවිල්ලක් එනවද? නෑ මොකක් හරි හේතුවක් ආවත් එනවා සිතුවිල්ල. ඔව් ඒක හරි. <laughs> දැන් ඒ ඒ හේතුව අහුවෙනවද? කියන්නේ ඕනම සිතුවිල්ලක එන්නේ මෙන්න මේ හේතුවෙන් කියලා ටක් ගාලා අහු වෙනවද? කියන්නේ වැඩි දුර යන්නේ නැතුව ටක් ගාලා නිකන් තේරෙනවා. තේරෙනවා. අ දැන් මේ ඒ සිතුවිලි දිහා බලන වැඩේ කොච්චර කල් කරලා තියෙනවද? ඒක නම් අවුරුද්දක්. අවුරුද්දක් විතර කරලා තියෙනවා. හොඳයි. හැබැයි අහුවෙන්නේ නැත්නම් ඉතින් සිතුවිලි වශයෙන් මේ චිත්තානුපසනාවෙන් මේ යන්න පුළුවන්. චිත්තානුපසනාව කියන්නේම විපස්සනාවක්. <laughs> ඉතින් ඒක මේ සමතයක් නෙමෙයි. ඉතින් ওই පැත්තෙන් යන්න පුළුවන්. හැබැයි සිතුවිලි අපිටම අපිටම දැන් එනවා යනවා එනවා යනවා එනවා යනවා ඔහොම ගිහිල්ලා ගිහිල්ලා සිතුවිලින් තොර තැත්තක් එහෙම අහුවෙලා තියෙනවද? අහුවෙලා තියෙන පොඩි වෙලාවකට. පොඩි වෙලාවක්. අර වෙලා තියෙන දැන් අපේ කයේ වෙන්න පුළුවන්, වේදනාවේ වෙන්න පුළුවන්. ඒවැ හොඳට හිත හැසිරিলা, හොඳට සතිය දියුණු වෙලා, හිත එකඟ බවක් ඇති වෙලා ආවනම් හිතේ හිතේ තියෙනවා යම් යම් පමණක සංසිඳීමක්. කලබලකාරී ගතිය නෙමෙයි, නිකන් සංසිඳීමක් තියෙනවා. අන්නේ සංසිඳීම අතරේ ඔන්න සිතුවිලි එනවා. ඒත් සිතුවිලි එනවා. ඒත් එන්නේ දැන් අඩු මේ සංඛ්‍යාතයකින් අඩු රේට් එකකින් එන්නේ. දැන් එතකොට ඔන්න බලනවා. ඔහොම බලනවා. ඔන්න ආව බලනවා. ඊට පස්සේ ටිකේ ආපු ටික ගියා. ඔන්න ආයි සංසිඳීමක් තියෙනවා. අන්න එතකොට දාන්න පුළුවන්. දැන් අර මෙතන අරවෙන් තාම වැඩිලා නැහනේ. තේරෙනවනේ දැන් අපි සතියක් කියලා දෙයක් දිනු වෙන්න ඕනේ. හිතේ එකඟ බවක් කියලා දෙයක් දිනු වෙන්න ඕනේ. ඒක අපි ධර්මයට يعني විවිධාකාර පොත්පත් බැලුවා කියලා ධර්මයට ඇහුම්කන් දුන්නා කියලා මේ ටික දිනු වෙන්නේ මේ ටික අපි වෙහෙසිලා කරන්න ඕනේ. කය වෙහෙසවලා සක්මනේ යෙදিলা හුස්ම දිහා බලලා නැත්තම් පිම්බීම හැකිලිම දිහා බලලා මේ හැම දෙයක්ම හරහා මේ භාවනාමය කුසලතාවයක් දිනු කරගන්න ඕනේ. සතිය දිනු කරගන්නවා කියන එක පොත් බැලුවට වෙන්නේ සමාධියක් දිනු කරගන්නවා කියන එක ඒ විදිහට වෙන්නේ ඒක මේ අරමුණක් නැවත නැවත අසුරු කරලා කරලා කරලම දිනු කරගන්න ඕනේ. ඒ නිසා හැබැයි සිතුවිලි දිහා බලලා හිත ටිකක් සමනය වීම කියන්නේ සිතුවිලි වලට අහු වෙන්නේ නැතුව ඉන්න පුළුවන් ගතිය ඇති කරගෙන එතනින් පස්සේ ආනාපාන සතියට එහෙම දාන්න බැලුවේ නැද්ද? එහෙම බැලුවෙත් නැහැ. කමන්නේ. ඔය පැත්තෙන්ම ගිහිල්ලා මෙතන මෙතන අහු වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් හිත දැන් අර අරමුණකින් තොර ස්වභාවයට එකපාරට දාන්න පුළුවන් ධම්මට හිටින්නේ මම කලිනුත් කරලා තියෙනවා ආනාපානත් කරා. කරනවා. ඔව්. ඔව්. අය සක්මන් එකක් කරා. ඔව්. සක්මන එහෙමනම් ටික සක්මනේ යෙදෙන්න. සක්මනේ යෙදි යෙදෙමින් බලන්න ඒ කියන්නේ සක්මනේ ටික වැඩිපුර යෙදෙන්න. සක්මනේ යෙදිලා වම් වම් පාදයේ හොඳට මේ ස්පර්ශනකොට ඒ ස්පර්ශයත් එක්ක විතරක් ඉන්න බලන්න. කියන්නේ දැන් හිත කලබල වුණා කියලා මේ දේ කරන්න බෑ. කියන්නේ අපිට මේක ටක් ගාලා මට මේක කරන්න ඕනේ ඊට පස්සේ මේක ඊට පස්සේ තියෙන අරක ඊට පස්සේ ඒක කරා නම් ගොඩ. එහෙම කරන්න බෑ මේක. ඒ හින්දා මේක ක්‍රමානුකූලව වෙන්න ඉඩ හරින්න ඕනේ. ඒ කියන්නේ මෙතන දැන් අපි තමු අපිට ඒ විදිහට මෙහෙවන්න පුළුවන් නම් මෙතන තියෙන ආත්ම ධමයක්. පුළුවන් නම්. නමුත් එහෙම බැරි නිසා තමයි මේක අනාත්ම වෙන්නේ. ඒ කියන්නේ අපි මේ ධර්මතා වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වපු පාර ටික ටික දියුණු වෙන්න ඉඩ හරින්න ඕනේ. ඉඩ හරිද්දි හිතම අතරින්න. අපිම අතහරිනව නෙමෙයි. මේක අපිට පුළුවන් අතහරින්න හිතනේ බණක් අහලා කොයි එකක් වැඩක් නැහැ නේ කියලා ඉතින් ඔය අතහරින්න පුළුවන්. ඒක કૃතිමයි. ඒකයිලා ටික කාලයයි පවතින්නේ. නමුත් භාවනාවක් කරහා කරන්නේ මේක හිතටම හේතු ගන්නනවා. නැවත නැවත හිතට නැවත නැවත හේතු ගන්නනවා. ඒ හේතු ගැනීම හරහාන්න හිත අතාරිනවා. දැන් බුදුරජාන් වහන්සේ කියන්නේ මේ මේ විදිහට මේ සංස්කාර ස්වභාවයන්ගේ යථාභූත ඥාන දර්ශනයක් කියලා දෙයක්. ඉතින් ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමක්. තේරුණා නම් වැටහුණා නම් ඒ බඳු හිතකට නිබ්බිදාවක් අලුතෙන් පහළ කරගන්න දෙයක් නැහැලු. ඒක පහළ වෙනවලු. ඒක මේ ස්වාභාවිකව වෙනවලු. මොකද අරක තේරුම් අරගෙන දැකලා. ඒ නිසා මේ පොඩ්ඩක් ආනාපානේ අමාරු නඩ කමන්නේ පොඩ්ඩක් යෙදෙන්න. ඒ කියන්නේ හිත සංසිඳීමකටයි ගෙනියන්නේ. භාවනාවෙන් බුදුරජාණන් වහන්සේ නිවීමක් කියලා ගෙනියන්නේ හිත සංසිඳීමකට. දැන් උපරිම මට්ටමින් කියනවා නම් නිවන කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේත් සබ්බ සංඛාර සමතෝ. කියන්නේ මේ සියලුම සංස්කාරයන් සංසිඳීම. ඉතින් ඒ බඳු සංසිඳීමක් පැත්තකටයි යන්න ඕනේ. එහෙනම් අභිධර්මේ කමක් නැහැ. දැන් පොඩ්ඩක් නියම් බොහොම සරලව බලන්න ආනාපාන සතියේ හුස්ම රැල්ලක් එක්ක ඉන්න පුළුවන්ද? නැත්තම් සක්මනේදී මේ වම දකුණ එක්ක ඉන්න පුළුවන්ද? මේ එහෙම ඉන්න පුළුවන් නම් අන්න Tamanට හිතට තේරෙනවා නම් යම්කිසි සහනයක්. හිතට තේරෙනවා නම් යම්කිසි සංසිඳීමක්, සැහැල්ලුවක් අන්න ඒකට උදව් කරන්න. දැන් වෙන මොකක්වත් හිතන්නේ නැතුව ඒ ඒ පැත්තට උදව් කරන්න. ඒ පැත්තට උදව් කරමින් ඒ පැත්තෙන් වැඩෙන්න දෙන්න. හිතට දැන් මේ කාල පරාසයේදී මුකුත් බලෙන් හිතවන්න එපා. දැන් අපිට පුළුවන් විවිධාකාර න්‍යායයන් නැත්තම් විවිධාකාර સિદ્ધාන්ත හිතට මතක් කර කර මේක වෙන්නේ මේකයි මේක වෙන්නේ කියලා තර්කානුකූලව යන්න පුළුවන්. තර්ක ඥානය අඩු කරන්න දැන්. තර්ක ඥානය පුළුවන් තරම් අයින් කළා. පොතෙන් ඉගෙන ගත්ත දේත් අයින් කළා. අභිධර්මෙත් පැත්තකින් තියලා මේ දැනෙන දේත් එක්ක පුළුවන් තරම් සරලව ඉන්න. එතකොට ඔන්න ආනාපාන සතියට යන්න පුළුවන්. ඔහොම කළා බලලා පොඩ්ඩක් කියන්න. හොඳයි. හොඳයි. දරුවන් සන්න. ඉවරයිද? හොඳයි අද අපේ පැයකුත් විනාඩි 25ක් විතර ගත වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අදට ප්‍රමාණවත් කියලා. ඉතින් අපි මේ පින්වතුන් ඒ වගේම අද ධර්ම දේශනාවකටත් සවන් දුන්නා. ඒ වගේම ධර්ම සාකච්ඡාවකටත් සහභාගී වුණා. දවස පුරා බණ භාවනා කටයුතු වලත් නිරත වුණා. මේ අන්දමින් අපි දවස පුරා රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමැති අසරණ සත්වයෝත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.